ඉදාවසෝ බිකෝ ගන්ධං ගහයිත්වා නේව දුම්මනෝ නේව සුමනෝ හෝති න දුම්මනෝ උපෙක්කකෝච විහෙරති සතෝ සම්පජානෝ. නාසයට ගඳක් දැනිලා ඒ අනුව හිත මනාප කරගන්න යන්නෙත් නැහැ හිත අමනාප කරගන්න යන්නෙත් නැහැ උපේක්ෂාවෙන් වාසය කරනවා සතියෙන් සම්පජාඤ්ඤය. නැත්තම් සීනුවනි. ඉතින් ඒක නිසා අපි මෙතෙක්කල් යම් ආකාරයකට අපි පළවෙනි දවසේ ඇහැට රූපයක් දැක්කහම ඒක දිගේ තොරන් ගහන්න යන්නේ නැතුව කතන්දර ගොතන්න නැතුව ප්‍රපංච කරන්න නැතුව පල්ලහැලි දොඩවන්න නැතුව හිත අරස කරගන්න හැටි අපි කතා කරා ඊට පස්සේ අපි ඊයේ කනට සද්දයක් ඇහුනට පස්සේ ඒ ඇහිච්ච සද්දය අනුව කතන්දර ගොතන්න නැතුව සම්පප්පලාව කරන්නේ නැතුව ඒක එතනින් නතර කරන හැටි ප්‍රපංච නොකර නතර කිරීම පිළිබඳ අපි සාකච්ඡා කරා ඉතින් පුළුවන් තරම් ඉදිනදා වැඩ වලට වැඩිය භාවනා කරන යෝගාවචරෙක් භාවනා මධ්‍යස්ථානයකදී මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඒක හොඳ ආරම්භයක් කියලා. එහෙම හරි කරගත්තොත් ඒක ලොකු දෙයක්. එහෙම හරි කළ යුත්තේ මේකයි උපදවාගත යුත්තේ මේකයි සතත විහාරය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තොත් හරියට දී ඇති තත්වයටදී පරිවේශනාකාරයක් ඇතුළේදී හරි මේක ඔප්පු කරලා ගත්තොත් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද මේක බොහොම භයානක, නැත්නම් බොහොම ගැඹුරු, එහෙම නැත්නම් බොහොම සංකීර්ණ තැනක්. ඊට පස්සේ අපට පුළුවන් ඒක භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට පරියංකේ සක්මණෙන් පිට සාමාන්‍ය දිනදා කටයුතු කරනකොට කොතෙක් දුරට මේ දේවල් දැක්කට නොදැක්කා වගේ ඉන්නේ කොහොමද? මේ নানা ආකාර දේවල් ඇහුණට නැහැ වුණා වගේ ඉන්නේ කොහොමද? දැන් ආද අපි ඉගෙන ගන්න හදන්නේ විවිධ ගඳ සුවඳ දැනුණාම ඒකෙන් හිත කලකොල ගන්න නැතුව කරගන්න නැතුව දැන් මම පාවිච්චි කරන වචන තමයි හිත කරදර ගන්න නැතුව තමන් පුළුවන් තරම් උපේක්ෂාවෙන් යුක්තව සති සම්පජාඤ්ඤේ නැත්නම් සීනෝණෙන් ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අර ඊයේ පෙරදා කියපු කතාවල් එහෙම නැත්නම් ඉදිරිපත් කරපු නිදර්ශන ඉදිරිපත් කරපු උද්ෘත අද අපිට පාවිච්චි කරන්න වෙනවා. මේ නාසයට ගඳක් වැදිච්චාම අපි ඔළුව නරක කරගන්න නැතුව ඉන්න තැන කරගෙන ආපු වැඩේ අමතක කරන්නේ නැතුව වැඩේ කොහොමද කරගෙන යන්නේ? එහෙම නැත්නම් ආගන්තුක පැමිණිච්ච මේ ගඳ නිසා අපි හැලහැප්පිලි ඇති කරගන්න නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒක ගැන විනිශ්චය කරලා කතන්දර ගොතන්නේ නැතුව කොහොමද අපි කඹේ ඇවිදින කෙනෙක් කඹෙන් වැටෙන්නේ නැතුව ජීවත් වෙන්නේ? ওই පේන දේවල් දකින දේවල් නිසා වටපිට බලන ගියොත් කමයකින් ඇදගෙන වැටෙන කෙනෙක් වගේ නැත්තම් තනි පීල්ලක කෝච්චි පීල්ලක ඇවිදින කෙනෙක් හිතාගන්න නැත්තම් තනියේ දණ්ඩක යන කෙනෙක් හිතාගන්න වටපිට බල්ලා ඒවදිගේ දඟලන්න ගියොත් යම් ආකාරයට පයලිසලා වැටෙනවද අන්න එහෙම වැටෙන්නේ නැතුව මේ ඉන්නේ ඒ දණ්ඩක් උඩ මේ ඉන්නේ තනි පීල්ලක් උඩ මේ ඉන්නේ කඹයක් උඩ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියනවා සතත විහාරේ එනද කියනවා සිහිනුවණින් ඉන්නවා ඒකට කියනවා මේ උපේක්ෂාව පදනම් කරගෙන ඒ අන්ත දෙකට වැටෙන්නේ නැතු යනවා ඒක සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් ඔය කම්බේ විදිහට මිනිස්සු දිග රිටක් අරගෙන යනවා ඒ රිකේ රිටෙන් තමයි එහාට මෙහාට වෙනකොට බැලන්ස් කරන්නේ. ඒ නැත්නම් ලොකු අත් දෙක දිගෑරලා ලොකු කුඩ දෙකක් අල්ලගෙන ඉන්නවා. කුඩ දෙකෙන් තමයි බැලන්ස් කරන්නේ. ඒකුල දකින්න බැරි නම් රිලව් බලන්න වලිගෙන් බැලන්ස් කරන්න හැටි. ඔය වයර් එකේ දිගේ යනකොට ඌ වලිගෙන් තමයි ඔක්කොම බැලන්ස් කරන්නේ. ඉතින් අපි හිතනවා අපරාධේ වලිගයක් නැත්තේ නැති එකේ අපිට වලිගයක් තිබුණා උපේක්ෂාව දෙන්න තිබෙන්න තිබ්බම හිතන අපිට. අපි කම්බේ යවිදින විලකනේ කරන්නේ. අපිට වලිග නැති නිසා අපිට බෑ. අපි කොයි පැත්තට හරන එක මේ පැත්තට හරන. ඒ නිසා අපරාධේ ඒක පරිණාමයේදී අපෙන් ගිලිලා තියෙනවා. හැබැයි වෙලාවක අතකාලා බලන්න හිතෙනවා ඇත්තටම ගිලිලාද කියලා. මේ කරන වැඩ රිලවුන්ට වැඩි යහපක්. ක්‍රියාකාරකම් දිහා බලනකොට මේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඵල හොයා ඇවිදින මේ පිස්සු රිලෙවෙක් වගේ අත්ෙන් අතට පයින් හැටි. ගෙඩි කණ්ඩ හදන රිලවා අත්ෙන් අතට පයින්නකොට දුර බලන්න යන්නෙත් නැහැ. මොනක්වත් බැලුවා බැලුවක් ගමන් පැන්නා. ඊට හපන් අපේ හිත. පිස්සු වඳුරු හිතක් තියෙන්නේ. ඉතින් ඒ හිතට නම් මං හිතන වලිගයක් ඇති කියලා. ඒ හිත දකින කයට නැති වුණාට ඒකනම් පිස්සු අඳුර හිතක් තියෙන. එහෙම නැත්නම් අත්ෙන් අතට පයින් ඉස්සලා කිසිම සාධාරණීකරණයක් කරන්නේ කොහෙද හිටියේ මොකද වුනේ කියලා අන්නේ පයින් පැන්මේදී සතත විහාරයක් නැත්නම් සති සම්පජඤ්ඤයක් එහෙම නැත්නම් උපේක්ෂාවක් කියලා කියන එක බැලූ බැල්මට පේන්නේ මනුස්ස මානසික මනසේ නැති එකක් වගේ. ඒක හිතා ගන්නවත් බැරි කර ගන්නවත් බැරි එකක් කියලා. නමුත් මේ මුළු ලෝකෙම බෑයි කියදී සරුවචනාංශය කියනවා උප්පත්තියම ඔබට ඒක තියෙනවා. ඔබ වැඩ ගත්තේ නැත්නම් මැරෙන්න වෙන්නේ රිලෙවෙක් වගේ. තීරසනෙක් වගේ. ප්‍රපංච කර කර ඉඳලා කතන්දර ගොත කොට ඉඳලා පල්ලෙහැලි කී කිය ඉඳලා මැරලා යනවා. නමුත් මේක සතත විහරයට දාගත්තොත් නිතරම මම මේක කොහෙන් හරි අල්ල ගන්න ඕනේ. නැත්නම් උපදවා ගත යුතු ධර්මයක්. මම අම්මා අප්පෙන් ඉල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. සෝභා ධර්ම ඉල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. මම උපයන්න ඒ තරමට කාට හරි පෞරුෂත්වයක් තියෙනවා නම්, ශ්‍රද්ධාවක් තියෙනවා නම්, සීලයක් තියෙනවා නම්, සති සම්පජඤ්ඤය තියෙනවා නම් මම ඊයේත් මතක් කර විදිහට ඒක පුදුමාකාර සෙල්ලක්කාර දෙයක්. පුදුමාකාර විනෝද චාරිකාවක්. පුදුමාකාර හොබි එකක්. ඒව නැත්තම් අපිට ආස්වාදයක් ගෙන දෙන එක. හැබැයි අමාරු. නමුත් අතාරින්න නැතුව කරන්න ඕනේ. ඒක නිසා අපි යමු මේ ගඳක් නහයට දැනුණාට පස්සේ නේව සුමනෝ හෝති න දුම්මනෝ හෝති දැනිච්ච ගඳ නිසා හිත පෙරලෙන්න දෙන්නවා. <clears throat> තමන් කරගෙන ගිය වැඩේ තමන්ගේ තිබුණ සමතුලිත භාවය උපේක්ෂාව නැත්තම් මේ කඹේ ඇවිදින ගතිය පහළ හැප්පෙන්න දෙන්න එපා. ගඳක් සුවඳක් ආවයි කියලා එහෙමනම් අපි සතත විහාරයේ උපදවා ගත යුතු දෙයක්. දැන් අපි දාන්නවා ඉව කියන එක තිරිසනුගේ ප්‍රධාන වශයෙන් තිරිසනු කාම ක්‍රීඩා කරන්න ඉවෙන්. ආහාර හොයාගන්න ඉවෙන්. ආරසව සල්සා ගන්න ඉවෙන්. ඉතින් ඒ ඉව පිළිබඳව මේ සතා පරිණාමයේ වේගන එනකොට <clears throat> තිබුණු ක්ෂීණ වෙච්ච මොළයේ කොටස තමයි ඇමිග්දලාව කියලා මොළයේ මැද තියෙන කොටසක් තියෙනවා. ඒ කලබලයක් වෙනකොට මිනිස්සෙක් වීමේදී මොළයේ දිනු වෙලා ඉස්සරහට ආපු ප්‍රොෆ්‍රන්ටල් ලෝබ්ස් වලින් නෙවෙයි මේටි මේකෙදී ප්‍රශ්න වැඩ කරන්නේ අර තිරසං ගතියට යනකම් හිත බහිනවා. බැහැලා ඒ ගතිය අනුව තමයි අපි ගත කර කර එනකොට මේ තිරසං ජීවිතේ පරිණාමේ පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තියෙනවා. <clears throat> මොලේ මධ්‍යස්ථයේ ඉඳලා අගට පිට ලෙල්ලට යනකොට ওই පිටම ලෙල්ලේ තමයි මනුස්සකම තියෙන්නේ. නැත්නම් ක්ෂීරපායි ගතිය තියෙන්නේ. ඒකේ වැඩ කටයුතු යනවා ඔය දිනදා ජීවිතේ වැඩ කරනකොට. නමුත් මේ අරසාව පිළිබඳ ප්‍රශ්නයක්, ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ආහාර සේවීමේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඔය උඩ තියෙන කොටසට උත්තර හම්බුනේ නැත්නම් එයා යටට යනවා. එතකොට තිරිසංගති පහළ වෙනවා. ඒ තිරිසංගති හොඳට පේන්න තියෙනවා කවුරු හරි කලබල කෙරුවොත්. කවුරු හරි තර්ජනය කෙරුවොත්, කවුරු හරි ලිංගිකව ඇවිස්සුනොත් තිරිසංගති එනවා. ඉතින් ඒක හැම කෙනෙක්ගේම මනසේ තියෙනවා. නමුත් අපි බයලජ්ජාව නිසා, සමාජ ධර්ම නිසා එතෙන්දි ගිය ගම අපි හැංගිලා ඒක නොපෙන්නා ඒක වසංගාගෙන ජීවත් වෙන හැබැයි ওই දෙකම ਸਰුවචන් වහන්සේගේ ක්‍රමයට පරිබාහිරයි. මේක තියෙන බව සරුවචනංශ පිළිගන්නවා. සරුවචනංශය කළ අපිට ශික්ෂා ක්‍රම තුනක් කියලා දෙනවා. කියලා දීලා කියනවා මෙන්න මේක දැකගන්න යම් විදියකට මුළු ජීවිතේම ගත කරන්නේ භාවනාවක් නොකර සති සම්පජඤ්ඤයක් නැතුව ඉන්දිය සංවරයක් නැතුව නම් ඒක ප්‍රපංච බහුල ජීවිතයක් කටකතා විතරයි තියෙන එක ඇතුලේ. නැත්නම් කච කචේ කියලා කියන්නේ කතා කතන් කියලා කියන්නේ මේ කට හිත ඇතුලේ වචනේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දෙමලිච්ච වගේ කච කච කච කච කච කච ගාගෙන ඉනවා. ඉතින් මේ ප්‍රපංච කරන ජීවිතයේ බුදුහාමුදුරුවෝ කියන්නේ තිරිසංකය. උදේ ඉඳලා හැන්ද වෙනකන් ජනමාධ්‍යයට අහුම්කම් දෙනවා නැත්නම් ජනමාධ්‍යයට අදහස් ප්‍රකාශ කරනවා. ඇලි ගලි වාතය කරනවා ගණ්‍යා කෙරේ කුලයා කෙරේ. ඉතින් මනසට චාරයක් නැහැ අර පළ හොයාගෙන අත්ෙන් අතට පයින් වඳුරෙක්ගේ වගේ. නමුත් ඒ කෙනා එහෙව් মালටි ටාස්කින් කරද්දි පවා එහෙව් ජනයා කෙරේ බැඳී කුලයා කෙරේ බැඳිද්දි පවා මේ විෂම චක්‍රේ කඩලා අපිට සිහිනුවන ඇති කරගෙන උපේක්ෂාවෙන් ඉන්න ඉඩක් තියෙන බව පෙන්වන්නට අපි මේ වැඩමුළු සංවිධානය කරන්නේ. ඒකට ඇබ්බැහි වෙලා ඒක සම්පූර්ණ ජීවිතේ ලං කරන හැඩ ගැහෙන්න කල් යනවා. නමුත් පෙන්වලා දෙන්න පුළුවන් මේ තාම දක්ෂ කෙනාට ශ්‍රද්ධාව, සීලය, සතිය තියෙන කෙනාට මෙන්න මේකයි බුදුරජාණන්සේ පෙන්වන්නේ ඔන්න මේක අත්දකලා බලන්න. දැන් ඔබට ඕනේ නම් ඒ අත්දකපු දේ බහුලීගත කරන්න, භාවිත කරන්න. ඒක සාක්ෂාත් කරගන්න. ඒ අනුව ජීවත් වෙන්න. ඒකට ජීවන රටාව සකස් කරගන්න. කර්මාන්ත සකස් කරගන්න. වචන සකස් කරගන්න. ඒක එක එකනට බාරයි. අපි මේ වගේ වෙලාවක උත්සාහ කරන්නේ ඒක අඩු ගානේ ඇහූ දුටු ඥානයක් විදියට අසුවිරු ඥානයක් විදිහට සුතමේ දෙන්න. ඒක සමාඩ බැරි වෙන්න ඉඩ තියෙනවා මොකද මේ මාතෘකාව ගැඹුරුයි. සමහරුන්ට ඒක දිරව ගන්න පුළුවන්. ඔව් ඔව්. අපි අත්දැකීම් වල ලැබිලා තියෙන යම් යම් අත්දැකීම් මේකට අනුයාත වෙනවා. නමුත් අපි බලපු නැති ක්‍රමයකින් මේක දිහා බලන්න ඕනේ. රැඩිකල්ව බලන්න ඕනේ. එහෙම නැත්නම් විප්ලවවාදීව බලන්න ඕනේ. බැලුවොත් මේක හරියන්න පුළුවන් කියලා. ඊට පස්සේ භාවනාවේදී ඒක සාක්ෂාත් වෙනකොට ක්ෂණ මාත්‍ර වශයෙන් බුදුහාමුදුරුවෝ ළඟ ඉනවා. අය කිසිසේත්ම මේ බුදුහාමුදුරුවෝ මේක අද්දක පැටි මම අද්දක පැටි කිසිම වෙනසක් නැහැ. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙන්න මේකයි මනස උපය ගන්න ඕනේ කියලා ළඟ ඉඳලා කියලා දෙනවා වගේ. එහෙම නැත්නම් සතත විහාරය කියන එක මේ සතත විහාර කියන්නේ නිති සති සම්පජඤ්ඤයෙන් ජීවත් වීම කිව්වොත් බුදුහාමතුත් එක්ක ජීවත් වෙන එක සතත විහාරයක්. සාරිපුත්‍ර සංසෙත් එක්ක ජීවත් වෙන එක සතත විහාරයක්. මොකද මේ උන්වහන්සේලා ගාවින්දදී අපිට පව් කරන්න බෑ. උන්වහන්සේලා ගාවින්දදී අපිට චපල ගති පාන්න බෑ. වංචනික ගති කරන්න බෑ. ෂට ගති කරන්න බෑ. ඒක සතත විහාරයක්. ඒ නිසා අපි මේ දවස පුරා පිස්සු කෙල්ල පිස්සු කෙල්ල හැන්දෑවට විතර බුදුහාමුදුර ගාඩ කියලා මලක් තියලා බුදුහාමුදුර ෂේප් කරන ගෙදර එනවා. එල බහුවෙන්ද උදේ දවසම පිස්සු කෙල්ලනවා. පිස්සු කෙල්ල කියලා හැන්දෑවට ඒක ලෙවල්ලා 15ක දවසට කියලා පව් සමා කරන්න ඉල්ලනවා. රස්සාවල් කරන කටේට ඇත්තට වැන්දාවට යන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. උදේ අමුඩ ගහගත්තාම සඳා. සිකුරාදා හැන්දාවේ ලියනකම් කඹරනවා. අවුල සෙනසුරාදා දෙකේ ළඟ පන්සල් එහෙම නැද්ද? හොඳ හාමුදුරුවෝ ඉන්නවද කියලා වටපිට ගිහිල්ලවල ඒ දවස් දෙකේ බලන හොදන්න. මොකද එතෙන් ගියාට පස්සේ පිස්සු කෙලින්න බෑනේ. ඒ නිසා දවතව ඉන්න උනොත් එහෙම බුදු පිළිමයක් ගාව. නැත්නම් මේ සතත විහාරෙන් ඒක හරියට පිස්සු බල රෝගේ තියෙන එකනට වතුරක් තිරුවා වගේ. ඒ බීතිකාවක්. ජල බීජිකා වගේ. ඒ නිසා බුදුහාමුදුරට පොඩ්ඩක් ඈතින් තියලා වරින් අර ගිහිල්ලා පොඩ්ඩක් සයිඩ් එකෙන් ආශ්‍රය කරලා ඇවිල්ලා පිස්සු කෙලින එක තමයි ගිහි ජීවිතය කියන්නේ. සතත විහාරට මෙහෙට ආවට පස්සේ නිතරම ලොක්ක ළඟ. නිතරම ඉස්සරහින් ඉන්නේ ඇස්බල්ම දාගෙන හරියට CCTV කැමරා එකක් දාලා වගේ. ඒකටත් අපි කියනවා සතත විහාරය කියලා. ඉතින් මේකෙදි මම ගත්ත උපක්‍රමය තමයි එදිනදා ජීවිතය ගත්තේ නැහැ. භාවනා ජීවිතයක් ගත්තේ. භාවනා ජීවිතයක් ගද්දිත් උපක්‍රමයක් වශයෙන් කෙරුවේ භාවනාවක සතිය පිහිටුවාගත්ත යෝගාවචරයේකට ආගන්තුකව ආපු ගඳක් සුවඳක් තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව භාවනා නොකරන ඉඳපු ගමන් ගඳක් ආපු කෙනෙක් එක අපිට ගන්න අමාරුයි. අපි දන්නවා බල්ලු බැල්ලියෝ ඒ සම්බන්ධතාවය පවත්වන්නේ තනිකරම ඉවෙන් තමයි. ඒ වගේ එකක් අපිට මෙතෙන් සාකච්ඡා කරන්න බෑ. මොකද අපි බොහොම පාටු මනසක් අපිට නමුත් අපි පුරුදු කරගමු. නැත්නම් අපි විවරණ ක්‍රමයේ මේක සීමා කරගනිමු. මේ ඉන්න පිරිසට සාමාන්‍ය ගඳ සුවඳ එන්න ඉස්සරලා නැත්නම් ගඳ සුවඳෙන් කරදරයක් බාධාවක් වෙන්න ඉස්සලා පිහිටවන ලද සතියක් තියෙනවා කියලා අපි හිතාගමු. එහෙම නැත්නම් විශ්තරේ අපිට දිරව ගන්න මට්ටමට ගන්න බෑ. එහෙම නැත්නම් අපි හිතමු ඒ ගඳ සුවඳ එන්නේ ඉස්සලා එක්ක සක්මනක බහැලා එයා සක්මන් කරමින් ඉන්නේ. එහෙම නැත්නම් අපි හිතමු එයා පරියංකයට ගිහිල්ලා පරියංකේ භාවනා කරමින් ඉන්නේ. එහෙම නැත්නම් ඉදින්දා වැඩ කරනකොටත් නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරමින් ඉන්න වෙලාවක ඔන්න ගඳක් එනවා. එතකොට ඊට වැඩි එයාට මේ Taman හිතපු සතිය පිහිටවපු ඒ ඇවිදින කඹෙන් ඇවිදින රේල් පීල්ල යනකොට වගේ ඇවිදින තනියේ දණ්ඩේ යනකොට වගේ පිටින් එන සුවඳක් අපි ගත්තොත් ගඳක් අපි ගත්තොත් ඒක නා දන්නවා ගඳෙන් ඉස්සලා කොහෙද හිත තිබ්බේ කියලා. ඒත් එක්කම අනපේක්ෂිත විදිහට ගඳක් හෝ සුවඳක් එනවා. එතකොට අර තමන් ඉන්න අරමුණ අපි හිතමු පරියන්කේ ඉන්නවා කියලා මේකෙදි හරි වාසියක් තියෙනවා ඒකට මොකද මේ වැසිකිළිය ගඳ එනවා ඉඳලා හිටලා. ඒ නිසා හොඳ පරිශීලනයක් කරන්න පුළුවන් අපිට. ඉතින් මේ දවස්වල ඒක නැති කරන්න හදන නැති කිරුවොත් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. ගඳ පොඩ්ඩක් තියෙන්න ඕන. ඉඳලා ඉල්ල ගඳ එන අනිතික පල්ලෙහා මිරිස් බදිනවා. එතනින් ගියාම තෙලේ දානවා ආහාර එහෙම. ඒ විසුරයට කනවා අපිට දෙන්නේ නැහැ නේ. ඕක එතකොට සුවඳ එනවා. සුවඳ ආවට ඒකත් මේ කරදරයි. අර පොඩි ආංශෝ කවියට කියනවා වංගෙඩි මෝල් ගස් සද්දය රැට නැසේ නිදි දෙවුදුව යපනවා ඈතකට අපේ භවනා කරනකොට ගඳ සුවඳනේ සද්දත් ඒ වගේ බාධා කරන මේක ටිකක් තියෙන්න ඕන කියලා මට හිතෙනවා නැත්නම් මේ මේ මේ දසුත්තර සූත්‍රය භාවනා කරගන්න බෑ පොඩ්ඩක් වැසි කිලේ ගඳ එන්න ඕනේ ආහාර සුවඳ එන්න ඕනේ ඒ දෙක එනකොට යෝගාවචරය මේ බණත් අහලා වෙන්නත් පුළුවන් කේක බාහිර අරගෙන ඥානී ගන්ධ නැවිච්ච යුතුයි සුවඳ නැවිච්ච යුතුයි ඒකට අපි චෝදනා කරන්න ඕන යෝජනා කරන්න ඕන පෙසම් ගහන්න ඕන කියලා හිතුවොත් ඒ යෝගාවචර කමක් නැහැ. ඒ වෙනුවට යා භාවනා කර කර ඉන්නෝ අනපේක්ෂිතව ගඳක් එනවා. ගඳ එනකොට ඒ ඇති වෙන ගඳ ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංගතං කියලා <coughs> දුව දක්ෂ කෙනාට තේරෙනවා. මම ිතකන් හිටියේ ආනපාන කියලා හිතමු. නැත්නම් ඉරියව්වේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඒක හොඳට මං හිතියා දැන් ඒ කාය සංවේදී භාවය කරගෙන කාය ඔපේ කියලා ඒ කයි ඔපේ තිබ්බ හිත දැන් නාසයේ ඔපේට මාරු වෙනවා ටක් ගාලා. එහෙම නැත්නම් කාය කාය පස්සද්ධියේ ප්‍රසාදේ කාය ප්‍රසාදේ තිබුණ හිත ආනාපානේ නාසිකාග්‍රේ උණුසුම සිසිලත දිග බව කොට බව බල බල ඉන්නවා බලනකොටම ඒ නාසයේම අග්‍රේ නෙවෙයි සරුවචන් සඳහන් කරන එලුකුරයක් වගේ හිලක් තියෙන පොලු කට්ටේ අන්න එතන පිටියේ තියෙනවා ওই ගඳට සංවේදී සෛල එතකොටම අර ගන්න හුස්මේ සුවඳ හෝ ගඳ තේරෙනවා මේ වැසිකිලි වලකින් හෝ උයන දෙයකින්. අන්නේ ගඳ එනකොටම දැන් මගේ හිත තියෙන ආනාපානේ නෙවෙයි එතන කාය විඥානේ කාය විඥානේ නෙවෙයි දැන් තියෙන්නේ ඒක ගහන විඥානේ බවටපත් වෙනා කනේ ඇහි මේ කයේ ඔපේ එහෙම නැත්නම් කාය ප්‍රසාදයේ තිබුණ හිත දැන් ගහ ජීව ගන්ධ ප්‍රසාදයට නහයට ගියා මේ වෙනස මේ එකම විඥාණය කාය විඥානයේ වශයෙන් තිබුත් විඥාණය දැන් ගන්ධ නැත්නම් ආග්‍රහණ වශයෙන් ඇති වෙන විඥානයේ වශයෙන් සඳහන් වෙනවා. ගාහන විඥානයේ වශයෙන්. මෙන්න මේ මාරුව අල්ලන එක තමයි උතන තියෙන ප්‍රධානම දේ. ඒ මාරුව හොඳට ප්‍රනීත තරමට සහිත සති සම්පජඤ්ඤය තියෙන කෙනාට ගොරෝසුවට පේනවා කාය විඥාණය දැන් ගාහන විඥාණය බවටපත් උනා හැපෙන තැන නාසිකාග්‍ර තිබුණ එක දැන් නාසයේ ගඳ සුවඳ දැනටනට මාරුණයි කියලා අන්න ඒක ඕලාරිකව වැටෙන්න පටන් ගන්නවයි කියලා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා. පටිච්ච සමුප්පන්නයි ඒක නිකන් ආපු එකක් නෙවෙයි. ඇත්තටම ගඳක් ඇවිල්ලක් තියෙනවා. ඇහැට රූප පෙන්වන්නට ගහන විඥානය පහළ වෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහුනට ගහන විඥානය පහළ වෙන්නේ දිවට රස දැනනට ගහන විඥානය පහළ වෙන්නේ. ඒකට ඇත්තනම ගඳක් ඇවිල්ලා හැප්පිලා දෙන එක හේතුඵලයක් එතන. පරිසම්පන්න. සංකතං. ඒ සකස් කරන ලද්දක්. ඊට ඉස්සෙල්ලා ලකුණක්වත් තිබුණේ මගේ හිත නහයට යයි. මගේ හිත නහයට ඵලයන්. මට ගඳ පැමිණිය කියලා මොනම දෙයක්වත් තිබුණේ. ඉඳපු ගමන් බඳුරා මේ අතින් ඉල්ල අර අතට පැන්නා. පටිච්ච සමුප්පන්නං සංගතං හේතු කරුණු යාපු ගම සකස් වෙච්ච ගම හිත අභාවිත හිත උප්පාද විතබ්බ නැති හිත සතත විහරි නැති හිතක පාඩ පයින්. ඒ පණින්න හේතුව සාමාන්‍ය භෞතික විද්‍යාවන කල්පනා කරලා බලුවොත් අය ආස්වාස ප්‍රසවාසයේ දැනෙන ස්පර්ශයට වඩා මේ නාසයෙන් ලැබෙන ස්පර්ශය විචිත්‍රයි ගොරෝසුයි සිත් ගන්නා සුළුයි. එහෙම නැත්නම් කරදර කරන සුළුයි. ඒ නිසා හිත කායෙන්වත් අහන්න යන්නේ ආනපනිය අතහැරලා අර ගඳ බලන තැනට යනවා. මේ විඥාණය කාය විඥාණය කාය ප්‍රසාදයේ ඉඳලා ගාහන ප්‍රසාදයට ගිහිල්ලා ගාහන විඥානේ බවට පත්වීමේදී මේ විඥාණය උපදේශපතන්නේ විඥාණයට ගොඩ පෙරකොදුරුකම් දෙන්නේ සංස්කාර. සංකාරපච්ච විඥාන. සංස්කාර බලන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදින තැන තමයි විඥාණය යොමු කරවන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසවාස බල බල ඉනකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ එක නීරස වෙනවා. ඒක ඒක ඒක රසත් නෑ කෙලෙස් උපදින්නෙත් නෑ එපා වෙලා නිකම්මැලි වෙලා ඉන්න වෙලාව රෙලිපත් හිට බලලා වගේ පිටින් මොන එකක් ආවත් ඒකට ඇදලා යනවා. අපි චෝදනා කරන පිටින් අපේක අපිට කරදර කරයි කියලා. ඇත්තට මේකටත් වැඩිය සිද්ධ වෙන්නේ අර ඉන් කරගෙන යන වැඩේ එපා වීම නිසා. කරගෙන යන වැඩේ ඒකාකාරීත්වය නිසා. කරගෙන යන වැඩේ තියෙන කම්මැලි භාවය නිසා නහයට දැනෙන ගඳ වඩා ප්‍රකටව පේනවා. වඩා සිත් ගන්නා සුටෝ පේනවා. වඩා ගොරෝසුට පේනවා. මේ වෙනකොට රූපයක් වෙන්න පුළුවන්. ගඳක් මෙන්න කනට එන සද්දයක් වෙන්න පුළුවන්. නමුත් අපි ගත්තේ මේ ගාහන විඥානය නිසා එතෙන්ට මාරු වුණාට පස්සේ ඒ ඇති වෙන සුමන දුම්මන භාවය මනාප අමනාප භාවය අනිවාර්යයෙන්ම ඇතිවිය යුත්තක් නෙවෙයි. ඒක අභාවිත මනසක සිදුවෙන දෙයක්. ඒක නිසා බුදුජාන් වහන්සේ බාහ්‍ය දාරු සූරියට සඳහන් කරේ දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති දැන් මේ අපි කතා කරන නායට මේ අනුව මනාවමනාව පහළ වීමට මුතය කියන නාමය යටතේ තමයි ගන්නේ මුතේ කියනකොට ගඳ රස පහස කියන තුනම වැටෙනවා එතකොට මේ මුතය නාසයට හිත යන්නේක දිවට හිත යන්නේක කය අනිකුත් තැන් වලට හිත යන්නේක ගිය පමණින්ම කෙලෙස් උපදින්නේ නැහැ. යන්න පුළුවන් ඊට පස්සේ ඒ එක්කම ආපහු ගත්තොත් ගියයි කියලා ගානකොත් ඇයි. නමුත් ගියාට පස්සේ මනාපමන අප පහල වුණා නම් ඔන්න වැඩේ කෙලෙස් ඇබිලෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් චේතනායෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් සංස්කාර වැඩ පටන් ගත්තා. නැත්නම් කර්ම වෙන්න පටන් ගත්තා. අන්නේ කර්ම ඇති වෙන එකේ පළවෙනිම ලකුණ තමයි ඒ නාසයෙන් එන ගඳට මනාප අමනාප පහළ වීම. එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ නාසයට ගඳක් වැදුනට ගඳ දැනුනට එහි මනාප අමනාප පහළ නොකර ගන්න තරමටම හිත උපදවාගෙන තියෙනවා එළඹ වෙලා තියෙනවා සතුටාභ්‍යාසයේ තියෙනවා නොවුනොත් අපි ඒකට ලෑස්ති වෙලා මගේ අනතුරුදායකවල් තියවල් තියෙනවා මේ පාරේ බොරු වලවල් තියෙනවා වැටුනොත් බෙල්ල කැඩනවා කියලා දැනගෙන ගිහිල්ලා නාසයේ ගඳ සුවඳ එනකොට ඒ අනුව මනාපමනාප පහළ වීම හික්මවා ගන්න බැරුව ආණ්ඩමට්ටු කරගන්න බැරුව ආම්බාම් කරගන්න බැරුව කීකරු කරගන්න බැරුව එහින් ඒ ආපු ගඳින් මම මනාපමනාප පහළ කරා නම් එයින් ආපු ගන්ධ සුවඳ නිසා මගේ චිත්ත ප්‍රවෘතියට අලුතෙන් කෙලෙස් උපදින්න පටන් ගන්නවා. මිත්‍යක් නොඋපතන් කෙලෙස් ප්‍රමාණයක් උපදින්න පටන් ගත්තා. හැබැයි අර කෙලෙස් නොපදින පාර තාම ඒ විවෘතව තියෙනවා. නමුත් හිත ඒකට කැමති නෑ. හිත මේක දිගේ යනවා. අන්නේ දෙක දකින්න පුළුවන් නම් යෝගාවචරයට අනුන්ගේ හිතක වාගේ. මෙච්චර ලස්සන මේ පැහැදිලිව යන්න පුළුවන් පාර තියෙද්දි මෙයා වැඩ කඩාන හොරාට ඉසලා කෙහෙල් පැන වැට පැන්නා වගේ වැට පැනලා දැන් මං එයින් ඒ ඇතිවෙච්ච ගඳෙන් මනාපයක් හෝ අමනාපයක් ඇති කර ගන්නවා. අන්න ඒ දේ දැක්කනම් ඊටාමසියු මේක මම පිළිගන්න. ඒ ਸਰවචනංශෙත් පිළිගන්න. සාරිපුත්‍ර සංසෙත් පිළිගන්නවා. දැකලා දැන් ඔන්න මම ආතුර වුණා. දැන් මම රෝගේ ආසාදනය කරගත්තා. මගේ හිත මනාපමනාප පහළ වුණා. මේක සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා දැනගන්න පුළුවන් නම් මේක ඇති වෙනකොටම මේ ඇතිවිච්ච මනාපමනාපේ දැනගන්න පුළුවන් උණයි කියන එකක් විකල්පයක් වශයෙන් ගත්තොත් අපි කියන්නේ භාවිත මනසක් ඇති. හොන්දට උපයගෙන ඉන්නවා. ඒ ගඳ ආවට මම මනාපමනාප පහල කරනවා මම පුළුවන් තරම් උපේක්ෂා වෙනවා කියලා යතෝකෝතුම් මේ බාහ්‍ය නතේන එයින් මනාපමනාප පහල කරගත්තේ නැත්නම් තතෝ තුං බාහ්‍ය නතත් එයා ආත්මයක් කරන්න යන්නේ ඒ ගඳ එව්වේ මට කරදර කරන්න අර මනුස්සයාගේ වැරද්දක් අර ඒජන්ත විශ්ි මේක කෙරුවේ කියලා ඒ ගඳෙහි නැත්නම් ගඳ ඇති කරපු බූලාශ්‍රයේයි අලගිය මුලගිය හොයන්න ජාතකයේ හොයන්න කවුද කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද හොයන්න කියලා එහි සොයා බැලීම ඒ කාන්තේම නතර වෙනවා ඇති වෙච්ච ගඳෙන් උපේක්ෂා වුණා ඇතිවිච්ච ගන්නේ මනාපමනාප පහල වුණොත් මනාපයක් නම් ඒ ඇති කරපු ඒජන්ත කෙනෙක් හිතින් හිතලා ආත්මගතියක් පවර්ලා එයාට ප්‍රේම කරනවා. එහෙම නැත්නම් මේ මිනිස්සු මට භාවනා කරනකොට බාධා කෙරුවා. ඒ නිසා වුන්ට සාප වෙන්න ඕනේ කියලා ද්වේෂ කරනවා. ඒ නිසා මනාපෙන් අමනාපෙන් තමන්ගේ හිත දුක් ගත්තේ නැත්නම් උපේක්ෂා වුණා නම් අපිට ඒ පැත්ත ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අපි ඉක්මනට ආපහු ආනාපානට එන්නේ ඉඳී තියෙනවා. යම් මෙහකින් ආපු මනාපමනාපත් එක්ක පටලැවුණා නම් විතක්ක කරන්න ගත්තා නම් ප්‍රපංච කරන්න ගත්තා නම් අපි බලන්නේ ඒ ඇති කරපු එකනා උසස් කුලේ එක්කනේද පහත් කුලේ එක්කනේද අදාළ කෙනෙක්ද නැති කෙනෙක්ද ආදී වශයෙන් මේකේ අලගිය මුලගිය හොය හොයා තමන් අර භාවනා කරන කෙනෙක් බවත් මතක නැහැ කෙලස් පාරකටගේ ඉන්න බවත් මතක නැහැ අලුතෙන් නූපන් කෙලෙස් රාශියක් උපදින බවත් මතක නැහැ. අන්න එවැනි අවුල් සහගත තත්වයකට ඉන්නකොට තමයි අපිට කරදර කරපු එක්කනාගේ ජාතකේ හොයන්න අපි යන්නේ. ඒක බුදුසසුනේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට වීස ඊතලයක් වැදිලා තියෙනවා නම් ඉතින් යාගේ නෑයෝ කිට්ටු කරලා යාට වෙදෙක් ළඟට ගෙනියනවා. ඉතින් බෙදා කියනවා මේක ගන්න ඕනේ මොකද විෂ ඊතලේ තියෙනකන් විෂ විදිනවා. ඒ මනුස්සයා කියනවා මේ මට විද්ද කවුද කියලා දැනගන්නකම් ඊතලේට අත තියන්න එපා. මිනිහා රාජවංශිකයේද මේකට තියෙන පොළොන් විෂද, නයි විෂද මොකද්ද කියනකම් අත තියන්න එපයි කියලා කිව්වොත් ඒ මනුස්සයයි වාද කරන හැම චිත්තක්ෂණයකම විෂ එකට ඉතින් අර සල්ලි වෛද්‍ය කරන්නේ කට වහලා ඊතලේ අරන් දානවා ඉක්මනට. බුදුහාමර කරන්නේ ඒකයි. බුදුරජාණන් කියනවා උඹ ඔය ගඳ සුවඳ ආපු මිනිස්යාගේ ජාතක හොයන්න ගියොත් නැත්නම් සුවඳක් ආව නම් ඒ මනසට ස්තුති කරන කතා කරන හැම වෙලාවෙම සත්‍ය සම්පජඤ්ඤයක් නැහැ. හැම වෙලාවෙම උපේක්ෂාවක් නැහැ. තියෙන්නේ ඒ ඇති කරගත්ත මනාපමනාපේ නිසා Taman ඒ එවපු එක්කනාට ආත්ම ආරෝපණයක් කරනවා. මේ කවුරුරි හිතාම තමයි කිරුවේ මම භාවනා කරනකොට මට මෙහෙම බාධා කරා. ඒ නැත්නම් අනේ සමන් දෙයියෝ ඇවිල්ලා තියෙන ඕන්න සුවන් සමන් තමන් මල් සුවඳ ආවා. ඒක සමන් දෙයියෝ තමයි ළඟින් යන්න ඇත්තේ කියලා ඉතින් දිගට දිගට දිගට දිගට කතන්දර. මේක තමයි අද මුළු ලෝකෙම භාවනා ජීවිතයේ තියෙන මේ භාවනා කරනකොට මේ කොහෙදෝ නැතිකක් සිද්ධ වෙලා. ඒක දිගේ ප්‍රපංච කෙරුවට පස්සේ සමාහට රෑ 12ට මට ලියුම් එවනවා. සාංශ සමමල් පිච්ච සොඳක් ආව ඇයියේ. එයා දන්නේ මේක දැනගෙන නොදැක්කා වගේ ඉන්නවා කියන එක නෙවෙයි වැඩේ. සමහරට පිටරට ඉඳලා කතා කරලා එවනවා. සෙල්ලමක් නෙවෙයි. ඉතින් ඊට පස්සේ ඇත්තටම භාර්යාංග දෙක තුනක් කරලත් දැන්. ඒකට ඇවිල්ලත් නැහැ. නමුත් අර වෙච්ච එකේ අර සමම්පිච්ච සෝඳක් ආවේ ඇයි හිතනවා මේකට විශේෂ හේතුවක් ඇති මම මේ නිවන් දකින්න බාට පෙර නිමිත්තක් වෙන්න ඇති කියලා. මේ ප්‍රපංච කිරීමක් කරන්නේ මේ ආත්ම ආරෝපණයක් කරන්නේ ඒ ආත්ම ආරෝපණය කරනකොට තමනුත් ආත්මයක් ආරෝපණය වෙනවා එතන එතනම දිට්ඨියක් පහළ වෙනවා ඒ නිසා යතෝතුම් බාහ්‍ය න තත්ත තතෝතුම් බාහ්‍ය න ඉද ඒක නාට ආත්මයක් දෙන්න හදනකොට තමන් ළඟත් ආත්මයක් පහල වෙනවා මම දන්නවා බලාගෙන ඉන්න හැටියේ මූණ වලට එහෙන ගහච්චි රෝම් පිට්ටනේ වගේ තේරෙන්නේ නැති බව නම් මට හොඳට තේරෙනවා ඒ වුණාට මට ගාලල්ල. මම ඉතින් කියාගෙන යනවා. මොකද මේ කියවන්න මාළුන්ගේ පුත්‍ර සූත්‍රය, කියවන්න බාහ්‍ය දාර්ශූරිය සූත්‍රය, කියවන්න අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය මෙන්න සරුවච්චන්හන්සි කියන්නේ ඒකයි. භාවනා කර කර ඉනකොට සත් ගඳක් එනවා. ගඳ ආවට හැම ගඳටම මනාපමනාප පහළ වෙන්නේ නැහැ. එහෙම දෙයක් භාවනා කළ යුතුත් නැහැ. ඒක දන්නෙත් නැහැ අපි. ඇවිල්ලා ගියයි කියලා. අපිට භාවනාවේදී කරදර කරන්නේ ගඳක් නම් උග්‍ර ගඳක් හෝ උග්‍ර සුවඳක් නම් විතරයි. එතකොට අපි අනිවාර්යයෙන් මනාපමනාප දෙක ඕලාරිකව පහල කරනවා. ගොරෝසුවට මනාපේ පාන. ගොරෝසුවට අමනාපේ පහල වෙනවා. ඒක ඒ දන්නේ නැතුව ඒ වෙලාවේ පහල වෙන්නේ. හැබැයි ඒක හිතින් ආපේ කරන්නේ ඇත්තටම මේ වාතයේ තියෙන මොකක් හරි ගඳක්. ඕලාරිකම් පටිච්චසම්පන්න සංකතක්. මේ ඇතිවිච්ච ගඳ මත සුමන දුම්මනකම ඇති වුණා කියලා දැක්කනම් එයා දැනගන්නවා ඔන්න මේ මුතේ මුතමත්තන් කියන්නේ ඔන්න ඕකයි. මේක ගැන කතන්දර කරන්න යන්න එපා. ඒකේ වලකී මුලකී හොයන්න යන්න එපා. හොයන්න ගිය ගම ඒ දෙයට අපි ආරෝපණයක් කරනවා. මෙයා මගේ හතුරා, මෙයා මගේ මිතුරා, මේක මංගලයි, මේක ආමංගලයි, මේක භද්‍රයි, මේක අභද්‍රයි කියලා ඒ බාහිරේ ආත්ම භාවයකට අපි හිත පටලනවා. ඒ වෙනකොටම Tamanට ආත්ම භාවයක් ඒහා සාපේක්ෂව මෙතන පටන් ගන්නවා යතෝ තුම් බාහ්‍ය නතත්ත තතෝ තුම් බාහ්‍ය න ඉද මයි ළඟත් නැහැ යතෝ තුම් බාහිද නතත්ත යතෝ තතෝ තුම් නයිද න හුරං එතකොට එහා කොනකුත් නැහැ මෙහා කොනකුත් නැහැ හොඳ උපාදී තපිය ධර්මයේ තියෙන කනට දෙක අතරත් මොකුත් නැහැ ඉතින් බුදුහාම කියන ඔච්චරම තමයි නිවන කියන්නේ මේ ගඳ ඇවිල්ලා ඕනේ කෙනෙකුට පව් කරගන්න පුළුවන් උපදවා ගත යුතු ධර්ම නැත්නම් සතත විහාරේ නැත්නම් ඒ ගන්ධ රූප එක්කනට හෝ සෝඳේ එක්කනට සාප කරලා හෝ ප්‍රේම කරලා කෙලෙස් උපදවන්න පුළුවන්. මේ උපදවා ගත යුතු ධර්ම තියෙන කෙනාට සතත විහාරේ තියෙන එක්කනට එතන නිවන් මාර්ගයක් හදා ගන්න පුළුවන්. මම මේක අභාවිත මනසෙන් බැලුවා සතත විහාරෙන් තොරව බැලුවා සති සම්පජඤ්ඤයෙන් තොරව බැලුවා නම් ගන්ධ සුවඳ අනුව මං හිත වර්ණ ගන්නවා. මනාපව අමනාප පහළ වෙනවා. සුමන හෝ දුම්මන කියලා මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අන්නේ සුමන දුම්මනකම ඇති වෙනකොටම අභාවිත මනස කරන්නේ ඒකට ඇති වෙච්ච බාහිරයට හිත දෝනවා ඇතුළට නෙවෙයි හිතෙන්නේ. බාහිරේ ඇති කරපු බාහිර ආයතනයට අභාවිත මනසක් ඇති කෙනා රූපයක් දකින්නට රූපෙ දිගේ පනිනවා. කනට කනට සද්දයක් ආවොත් සද්දේ වගතුක විස්තර හොයන්න හදනවා. නාසයට ගඳ සුවඳක් ආවොත් බාහිරේ හොයනවා. ඒක හරියට මේ ගහක් යට බෙලි ගහක් යට පුදියකට හාවා. බෙලියත්තක් තල්ලත්තක් උඩ බෙලි ගෙඩියක් වැටිච්ච ගමන් ඌට ඇතිවෙච්ච බය කොච්චරද කියනවනම් ඌ කැලී කඩාගෙන දුවනවනේ ඌ කවදාකවත් වෙච්ච දේ බලන්න යන්නේ නෑනේ. ඌ හිතන්නේ ඌගේ කතාවගෙන අහස කඩා වැටෙනවායි. ඒ ඒ කතන ගොතන කතාව තමයි අහස කඩාවැටෙන. ඉතින් මේ දුවන දිවිල්ලට මීමින්නේ දැකලා අහන කොයිද මචං යන්නේ කියලා. මේ බලබල ඉන්න විදියක් නෑ අහස කඩාවැටෙනවා. ඉතින් හාව බොරු කියන්නේ නෑනේ මීමින්නත් එකතු වෙනවා. දෙන්න දුවනකොට ඉත්තය කතා කළාන කොයිද බල උදුවන්නේ කියලා. මේ රාලහම් විවිසු කතා කරනවාද අර පැත්තේ අහස කඩාවැටෙනවා ආයෙත් එනවා. ඊට පස්සේ ගෝණත් එනවා. මුවත් එනවා. මීහරකත් එනවා. අලියත් එනවා. දැන් කැලේ කඩාන කට්ටිය දුවනවා. සිංහෙක් මගේ ඉඳලා කරලා කොහෙද බොලව් දුවන්නේ කියලා අහපම දැන් සිංහයා කියන්නේ ගලේ රජානේ. අලිය කතා කරලා කියනවා මෙහෙමයි වැඩේ මේ යහපතේ අහස කඩාවැටෙනවා. මේ අපි ඔක්කොම දුවනවා. තෝ දැක්කද? නෑ නෑ මං නම් දැක්කේ නෑ මේ මී අර කපට කිව්වේ. මෙහෙරේ තෝ තෝ තෝ තෝ දැක්කද? නෑ ඉතින් මමත් දැක්කේ නෑ. ඉතින් ගෝණ කියන්නේ නෑනේ බොරු. ආ ගෝණ කෙනේ. ඊට පස්සේ මුවාගෙනල්ලා ඉත්තය ගනනලා අන්තිමට තමයි හාව ඉදිරියට එන්නේ. අද හරියට අර ඌසාවිර කවුරුහරි කඳපුවාම කැමති නැහැ නේද? සමහරු ලියනවා අනේ රහස ඌසාවිර නම් කඳවන්න එපයි කිය. කොහමද සමහරු හාව වගේ හාවෙන් අහනවා මොකද උනේ? ඌ වෙවුලනවා. ඌට බඩේලිය යනවා. මොකද මේ අහස කඩා වැටෙනවා. ඉතින් සිංහයා නිසා කරන දෙයක්. කොහෙද? අනේ මට මේ පැත්ත බලන්නත් බයයි. මෙන්න මේ පැත්තේ තමයි අහස කරන්නේ. මේ මං යන්නම් ඉස්සර වෙලා වර පිටපස්ස යන්නේ. ඒවා දැන් කට්ටිය හිමීට හිමීට slowly, mindfully, silently ඔන්න යනවා බෙලි ගහයටට. ඊළ බලපුවම බලන්න මොකද උනේ? දැන් බලන්න මොකක්වත් නැහැ. මොකද බලන්න උඩ බොකේද බුදිය හැන්දිය. ආ බුදිය හැන්දිය තල්ලත්ත ගාව. එතකොට පේනවා බෙලි ගෙඩිය රෝල් වෙලා. ඒක උඩ සිංහයා දකිනවා මේ මිනිස්යාර ඇතිවෙච්ච සද්දයට පුද්ගලාරෝපණයක් කරා අහස කඩා වැටෙනවා කියලා. ඊට පස්සේ අහස කඩා වැටුනොත් හාවෙක් මොනව කරන්නද? අහස අල්ලගන්නේ ඌ දුවනවා. එතකොට එතන අහස කඩා වැටීමේ දේවතාවෙක්ම වෙනවා මේ පැත්තෙන් හාවෙක්. අහස කරන දැන් මේ දුවන පචේනේ මීමින්න කන්නේ. බොරු නෙවෙයි ඌ කියන්නේ. දැන් මේ මේ හාවට එච්චර බොරුවක් ගොතන්න බෑ. මීමන්නට දුන්නට පස්සේ උසලා ගනි කියලා මීමෙන්නට උස්සන්න බෑ මීමෙන්නක් දුවනවා. අද ජනමාධ්‍ය තන්නේ කරම උච්චාරණය. ජනමාධ්‍යයට ඕනේ නම් බෙලිගිඩියත් අල්ලල් තකුර දාන්න පුළුවන්. හොඳ නිවුස් එකක් නේ. කන කෑම උච්චරයි. කිසිම එකෙක් අද මේ ඉන්න එකියෙකුත් එච්චරයි එකත් එච්චරයි. කවදාකවත් මේ තමන් කරන දේ අත්දකින්න දේ ප්‍රත්‍යක්ෂණය කළා නෙමෙයි කතා කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඉසල කාට හරි කියන්න තියෙන තක්කු මොකෝ කියලා තියෙන්නේ. බුදුමාකාර ආසාවක් තියෙනවා මේ පච ටික කාගේ හරි කනේ තියෙනකම්. මේ දෙන්න ඉඳගෙන නිවුස් බලනවා. අර බලපු එක අනිත් එක කරන්නේ ඒ නිවුස් එකම කියනවා. දෙන්නම බලන්නේ එකම නිවුස් රීල් එක. අරයා මෙයාට කියන තරමට මේ නිවුස් වලට බුදුම උණක් අපිට තියෙන්නේ. මේක ඉස්සර තිබුණ උණක් නෙමෙයි. මේ යනවාදීන් ඇති කරපු උණක්. ඊට බොහොම අපන් අපේ දෙවෙනි પરම්පරාව දැන්. කවුරු හරි මොනවාරි කියපු ගමන් අපි කිව්වොත් එහෙම අලුත් ටෙලිෆෝන් එකක් ඇවිල්ලා තිනවා අලුත් මේක ඊගොල්ලන්ට බහපිහක් මොනවත් නැහැ වහාම අම්මා ඕ ටයිම් කරුවත් කවන්නේ තාත්තා ඕ ටයිම් කරුවත් කවන්නේ ලයිට් බිල ගෙව්වත් කවන්නේ නැත කන මට මේක ඕනේ. එහෙම නැහනේ අම්මගේ කෙහුරු ගලවනවා. තාත්තත් ඉච්චරයි ඒක නෙමෙයි ලස්සන කෙල්ල. ලස්සනම කෑල්ල අම්මල තාත්තලා ලෝන් එකක් හරි අරගෙන දීලා අරන් දුන්නයි කියන්නේ ඒත් පොඩි එකා සදා කාලිකව අම්මටයි තාත්තටයි වෛර කරනවා. මෙතන කවුරු හරි ඉන්නවනම් අත උසන් එහෙම දරුවෝ දෙමාපියන්ට වෛර කරන්නේ නැති ලෝකයක් තියෙනවද කියලා බලන්න. අද දෙමාපියෝ පැහැදිලිවම දන්නවා දරුවා ඉන්නෙන් දෙන්නෙන් නුරුස්නා ගති වෛරය තියෙනවා කියලා. දන්නේ නැත්නම් පොඩි කැලක් මම එකතු කරන්න. ඒ වල මට කට කතා කියාවි. නමුත් මේක පරිශ්‍රණික උපවිච්ච එකක්. අපේ මේ දැන් ඉන්නවනේ මෙතන මගේ වයස විතර කට්ටිය. ඒගොල්ලන්ට මතක ඇති අපි පුංචි කාලේ අපි වෛර කරේ අප්පච්චිට. තාත්තට. යහනේ තීන්දුව ගන්න බරපතල තීන්දුව ඒ නිසා අම්මව ෂේප් කරගන්න පුළුවන්. දැන් අවුරුදු 30ක වෙලේ ඉඳලා ද්වේෂයේ තාත්තගෙන් අම්මට අවිලා තියෙනවා. අද දෙමව්පිය ප්‍රධාන වශයෙන් වෛර කරන්නේ අම්මට. මං කියන්නේ ඇයි කියලා. නමුත් මේ දලයි ලාමතුමා කියලා කියනවා ඒ නිසා ඕගොල්ලෝ කැමති නැත්නම් ලෝක යුද්ධවලට ඕගොල්ලෝ කැමති නැත්නම් ආරවුල් වලට ගෘහණිය දැනගන්නේ කියලා. gedara ගෘහණිය දැනගන්න මේ කරදරයක් ආවම කියාපාන්න එපා එක කාගෙන කර්මන ඉන්න. එතකොට Tamanට සාක්ෂියක් පවුලේ සෞඛ්‍යයක් සාමයක් නෙමෙයි ලෝක සාමයක් ඇති වෙනවා කිය. ඔය කියා බහන්න ගියොත් බට කැලීට ගිනි තිබ්බා වගේ. ඔය හාව බෙලි ගහට බෙලි ගෙඩියක් වැඩිච්චාම තල්ලත්තක් උඩ නැටුවා වගේ ගඳක් සුවඳක් ආපු ගමන් මේ දඟලන දැඟලිල්ලෙන් අපේ අවධානය අනිවාර්යයෙන්ම යන්නේ මේ මට උනේ මොකද්ද කියන එක නෙවෙයි. අර ගඳ සුවඳේ අලගේ මොළගේ හොයන්නේ අංග ප්‍රත්‍යංග හොයන්නේ අර ඊතලයේ විදුක් මිනිස්සයා ඊතලයේ අයින් කරන වෙනුවට ජාතකේ හොයනවා වගේ වැඩක් අපි කරා. භාවිත මනසක් ඇති කෙනෙක් කියලා කියන්නේ උපාදේ තබ්බ්‍ය ධර්ම තියෙන කෙනෙක් කියලා කියන්නේ සතත විහාරය කියලා කියන්නේ මම භාවනා කරගෙන හිටියේ ගඳක් ආවේ නැත්තේ නෑ. ගඳ එනකොටම මට මේකට එක්ක මනාපයක් එක්ක අමනාපයක් ආව. ඒක බොහොම ප්‍රසිද්ධයිනේ. මම හිටියේ මෙතෙක්කල් මනාපමනාප නැති නැත්තම් අමනාපයක් තියෙන ලාවට එපා වෙච්ච ලාවට කම්මැලි වෙච්චි ආනපනෙ හිටියේ. දැන් මේ ගඳක් නිසා මට ආවා. ඒක ඕලාරිකයි. බොම් ගොරෝසුයි. සංකතයි. ඉබේ අපේ කන්නේ සකස් කරන ලද්දා. පටිච්ච සමුප්පන්නයි. මට බැරිද මට හිටපු ආනපනට යන්න. යම් හේයකින් ගඳ සුවඳේ අලගිය මුලගිය හොයන්න ගියොත් සදාකාලික අපාරූපකට වැටෙනවා. ඒ වෙනුවට මෙතෙක් වඩන ලද සති සම්පජඤ්ඤය තමන්ගේ මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් ඒ කෙනා ගඳ සුවඳ නිසා මනාපමනාප පහළ වුණත් එහි ගඳ සුවඳ ඇති කරපු මූලාශ්‍රයේ අලගිය මුලගිය වහන්න ගිහිල්ලා ඒකට ආත්මාරෝපණයක් කරන්නේ. මාන්නෙන් බලන්නේ නෑ ඒක මට වැඩි උසස්ද පහද්ද මං හොඳා කරදර කරන්න අව කරපු එකක්ද මට සුභ සිද්ධිය විඳ කරපු එකක්ද කරන්න යන්නේ. තණ්හා කරන්න යන්නෙත් නෑ. එහෙම බාහිරේ කරදර කරපු එක ගැන නොතක තමන්ගේ සතිය වඩපු අරමුණට උන්ද ආවනම් එදා ඒ ඒ පැමිණීමම සාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවක් කරන්දේ. තමන්ගේ වඩන ලද සති සම්පජන්්‍යම ඒතන් සන්තං ඒතම් පණීතං යද්දිදං උපේක්ඛා කියලා එනවා. නමුත් හිත අභාවිත හිත උප්පාදේතව්‍ය ද්‍රව්‍ය දහනති හිත අර කරදර කරපු අරමුණෙහි අපි කිව්වොත් ගඳෙහි අලගිය මුලගිය හොයන්න යෑම ප්‍රඥාවක් කියලා විමර්ශා බුද්ධිය කියලා ධම්මවිචය කියලා විචාර බුද්ධිය කියලා වංචකයි ඒ ඒත් අහිංසකයි යෝගාවචරයේ අහිංසකයි යෝගාවචර හිතනවා මේ ගන්ධ සෝඳ ආපේකේ මුල හොයන එක ධර්මවිචේ සම්බොජ්ජංගේ විචාර බුද්ධිය එහෙම නැත්නම් මීමන්සා නුවණ කියලා. බුදුරජාණන් කියනවා හරි. ඔබ මීමන්සා නුවණ දාපන්. ඇයි මේ ආනාපාන ඉඳලා ওই සද්දෙට ගියේ? මේ ගන්ධට ගියේ ඔබ ආනාපානට අකමැත්තක් තියෙනවා. ආනාපාන නීරසකමක් තියෙනවා. ආනාපාන පිළිබඳ උපේක්ෂාවක් තියෙනවා. කම්මැලිකමක් තියෙනවා. අන්න ඒක දැක්කනම් තමන් කරගෙන ඉන්න භාවනාව එකම අරමුණක් දිගට දිගට වඩනකොට විරාගය පහළ වෙනවා. අලුතෙන් අරමුණක් ආපු ගම ඒකට රාගය පහළ වෙනවා. ඒ නිසා එනේන අරමුණට පැන පැන යන්න කාමේ කියලා කියනවා. කාම ගුණ. ඒ ඔක්කොම තියේදී ඉබ්බේ කට්ටක් ඇතුළට වෙලා ඉන්නා වගේ අර ගත්ත නීරස අරමුණේම බුදුන් විශ්වාස කරලා සීල විශ්වාස කරලා සතිය විශ්වාස කරලා ඉන්නවනම් අන්න උපදවාගත යුතු දෙයි. අන්න සතත විහාරේ අන්න මෙතෙක් ගෙනවෝ සතිය අඛණ්ඩ පැවැත්මක් නැත්නම් අඛණ්ඩ සතිය කියලා කියනවා. අන්න සම්පජඤ්ඤී ඒ වෙනුවට මේ එනේන දේවල් රූපයක් වේවා සද්දයක් වේවා ගන්ධයක් වේවා ඒක දිගේ යන ගතිය ඉතිගේ නන්නත්තර හිත වඳුරු හිත බිලිගහයට බුදියාගත්ත හාවගේ හිත මේ නිසා බුදුජානසේ සඳහන් කරලා තිනවා උපදවාගත යුතු ධර්ම උපදවාගත්ත හිත සිංහාවලෝකනය කරනවා උපදවාගත යුතු ධර්ම උපදවපු නැති සතත විහාර නැති හිත සුනඛාවලෝකනය කරනවා කියලා බල්ලෙකුට ගලක් ගහලා බලන්නේ කියලා කියනවා. කේන්ති ගියොත් ඌ ගල පස්සේ ලවගෙන ගිහිල්ලා ගල හපා ගන්නවා. සිංහෙකුට ගලක් ගහලා ගැහුවොත් සිංහයා බලන්න කොහෙන්ද ආවේ? එයායි වගේ බලන්නේ නැහැ. ආපු දැන බලුවා ඌ කාලා දාලා නිකන්. සිංහයා බලන්නේ මේ හේතුව මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බල්ලා බලන්නේ ඵලයේ දිහා විතරයි. අද තියෙන මුළු අධ්‍යාපනයම බලු අධ්‍යාපනයක්. සුනකහව ලෝකනයක් අද තියෙන්නේ. එකම වෙලාවකවත් මේ කල කැබල් කැම්බල්ලේට තමන්ගේ ඉමෝෂන් එකට මොකද උනේ නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා දැන් උගන්වනවා මේකෙන් පස්සේ ඔය World Trade Center එකට ගැහුවට පස්සේ ඇති කරපු කොන්ෆරන්ස් එකෙන් පස්සේ මට කවුරු හරි ගඳක් එවනවා. මට නරක එකක් කරනවා. නමුත් එතකොට මට මොකද වෙන්නේ? මට එන්නේ මනාපයක්ද අමනාපයක්ද කියලා ඒ ඇති වෙච්ච දේ නිසා මට මොන විදිහේ මානසික ආකල්පද එන්නේ කියලා උගන්වීමේ ක්‍රමයක් දැන් හොයාගෙන යනවා. ඒ කරපු එක්කනාගේ අලගේ මොලගේ හොයන්න ගියොත් යුද්ධ තමයි. මේ ඇතුළට දාන එක මේ මට වෙච්ච දේ මොකද්ද කියලා එව්වොත් යතෝතුම් බාහ්‍ය මේ ජම්මේක මඟලුන්ගේ පුත්තු කියලා දාන්න පුළුවන් න තේන උඹ මේ වෙච්ච දේ ගැන හොයන්න හොයන්න යන්න බෝ හොයන්න ගියොත් ප්‍රපංච වෙනවා. ඒක ගැන හෙව්වේ නැත්නම් ඔබ ඒ මතින් මමෙක් ඉන්නවා මටයි මේක කෙරුවේ කියලා Taman ආරෝපණයක් කරගන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඒ කරදරේ විඳපු මට කරදරේ කරපු එකන මට කරදර කරන අදාසි ගුණේ කියලා කරන කෙනෙක් සෝ විඳිට මමෙක් ගැන හොයනවා වෙනුවට එයා ආයෙත් මූල කර්මත්තාණ්ඩේ අයෝන. සති සම්පජඤ්ඤයට යයි. ඒ විදිහට මෙතනෙක් ඇතිුනේ නැත්තම් අතනකුත් නැත්තම් බුදුජානසී කියනවා මේ දෙක අතරමැද සිද්ධියක් නම් සිද්ධ වුණා. එයාට චෝදනා කරන්න යන්නෙත් නැහැ. තමන් පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මෙතෙක් වඩන ලද සති ආරමුණට සති සම්පජාඤ්ඤයට ඉරියව්වට හිත දැමීමෙන් ඒක නා ඒ චිත්තක්ෂණේ නිවන් ලබන. ඒකට කියනවා මේ තදංග නිබ්බුතිය කිය. ඇති වෙන්න තියෙන කෙලෙස් රාශියක් ඇති නොකර ගැනීමේ උපාදේතව්‍ය ද්‍රව්‍ය රස කරගෙන අර වඩාගෙන ගියේ සතියෙම සරණ හිතනවා. වඩාගෙන ගියේ සම්පජඤ්ඤයේම සරණ පතනවා. වඩාගෙන ගියේ අරමුණේම සරණ පතලා වැස්සක් වෙන වෙලාවට ගෙට ගඩ වුණා වගේ. එහෙම නැත්නම් යුද්ධදී බෝම්බයක් ගහන වෙලාවට බංකරයකට රිංගගත්ත කෙනෙක් වගේ. එහෙම නැත්නම් හිවලෙක් ළඟට ආපුවාම ඉබ්බා කට්ට ඇතුළට අකුල ගත්තා වගේ අර සති සම්පජඤ්ඤයට යන්න නම් මෙව්වත් එක්ක අලගිය මුලගිය හසඳන ගතිය එහෙම නැත්නම් බාහිර යාපු දේ විස්තර හොයන්න යන ගතිය වංචනික ධර්මයක්, ෂටගතියක්, මායාවී ගතියක්. ඒක ධම්මවිචේ කියාගත්තොත් එහෙම සනීප කරන්න බැරි ලෙඩක්. ඒක විමර්ශනා බුද්ධිය කිව්ව සනීප කරන්න බැරි ලෙඩක්. ඒක මේ විචාර බුද්ධිය, විචාර බුද්ධිය තියෙනවනම් තමන් ඉන්න තැනට තමන් වඩලද සතියට ගන්නේ කියලා කියනවා. ඉතින් මේ විදිහට ගන්න ගත්තොත් ලෝකයා පෙන්වන්නේ නෝන්ජල්කමක් කියලා. ලෝකයා කියන්නේ එහෙම කවුරු රැවිලා නරකක් කිරුවොත් එහෙම ඇස් දෙක වහගෙන තටුව තටු පොරවගෙන ඉඳලා හරියන්නේ ගැහුවොත් ගහපි බැන්නොත් පැනපියේ මම බලා ගන්නම් කියලා නේ අද අධ්‍යාපනයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සාක්‍ය වංශනේ රජ වංශේ ඔය ක්ෂත්‍රීය කියලා කියන්නේ හැම වෙලාවෙම කඩුව අතේ කැත්ත තමයි යතේ කපන පෙතියේ තියන්නේ එහෙව් වංශ කෙනෙකුට උනත් බුදුරජාණන්සේ කවදාකවත් ගහපු කෙනෙකුට ගහන්න එපයි කියලා තියෙනවා. සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ පින්නපාත යනකොට මිනිසුන්ට ආරංචි වෙනවා මිනිසෙකුට බමුණෙකුට මේ සංඝයා මෙච්චර ලාභ සත්කාර ලබන්නේ ඉවසන නිසායි කියලා. මොනවා කරුවත් ප්‍රතික්‍රියා කරන්න නැති නිසායි කියලා. ඉතින් බමුණට හරි ඊර්ෂ්‍යයි. එන්නේ එන්නේ එන්නේ මේගොල්ලෝ දිනනවා. මොකද බොහොම ඉවසගෙන කටයුතු කරන මිනිස්සු බැඳගෙන උදව් කරනවා. ඊට පස්සේ මේ තරහට බලන්නත් එක ගිහිල්ලා පින්නපාතියදී හොඳට අත දිගහැරලා ගහනවා පිට රත් වෙන්න එකක් රාජපුත්‍ර සාංශයට. අර වින්නපාති බෙදන්න ආව මිනිස්සු බනෝ අනේ මේ අහිංසක හාමුදුරන්න මේ මිනිස්සු හොඳට මහයි එකක් ගහනවා. ඒ සාංශය එහෙම යනවා පින්නපාතේ. මම උනට තේරෙන පටන් ගන්නවා මේ කියපු කතාව ඇත්තයි. ගැහුවට ගොටියක් කාගෙන මේ අහිංසක හිඟන්නේ මේ සාරිපුත්‍ර සාංශ කියන්නේ. ඒ සාංශේ බැලුවෙත් නැහැ. කවුද ගැහුවේ කියලා බැලුවෙත් නැහැ. පිටිපස්සේ යනකොට බමුණට රත් වෙනවා. බමුණක් දන්නවනේ මේ කර්මයේ සකන වලේ මිනිස්සු හි කියනවා මේ මේ රසන හාමුදුර කෙනෙකුට ගැහුවේ. බමුණ විජහාට කියලා සාරිපුත්‍ර සාංශයට වඳිනවා. සුවපත් වේවා කියලා කියනවා. අපි එහෙම කිව්වනම් ගේ අම්මට කියලානේ අපි පටන් ගන්න අම්මව දක්කලානේ පටන් අරගන්නේ. අනේ අර ගෙදර ඉන්න අම්මා සාරිපුත්‍ර ස්වාමීන් කියන සුවපත් වේවා. දැන් බමුණට ෂුවර් නෑ මේ පුරුද්දට සුවපත් වේවාද කියවද කියලා. අන්තික වටේ ඉන්න කට්ටියගේ රොස්පරොස්තුත් එනවා. බමුණ කියනවා ඇත්තටම ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් හෙට අපේ ගෙදර දාන්න එන්න ඕන කියලා සාරිපුත්‍රත් එහෙම ගිවිසුම දෙනවා. මං හෙට උදේ දවල්ට දාන්න එනවා එහෙ කියලා. ඒතකොට දැන් බමුණට සාන්තියක් එනවා හිතට. ගුටියකුත් කාලා බතුත් කන්න එනවනේ. දැන් පාර්ලිමේන්තුවේ අපේ සංඝයාට ගැහුවේ ඒකට කට්ටිය කිව්වේ දායකයෝ බඩට බත් දෙනවා පාර්ලිමේන්තුවේ යටි බඩට බත් දෙනවායි කියලා. යටි බඩට දෙනවා. කොහමද සාරිපුත්‍ර සංඝසේ දාන නිසා දැන් බමුණා ගෙදර ගිහිල්ලා අනේ මේ හාමුදුරන ගැහුවටත් අනුකම්පා කරා සමාව දුන්නා. ඒ මතුවට දානෙත් බාරගත්තා. දානෙ ලැහැත්ති කරනකොට කමේ අර බෞද්ධ කාන්ද පිරිස සාරිපුත්‍ර සංඝසේ දාන බෙදන කට්ටිය ගේ වට කරනවා. මෙයා මරන්න. මේ අපේ ස්වාමීන් වහන්සේ නමකට ගහලා. ඉතින් බමුණ හැබැයි බොහොම සද්දාමෙන් දානේ උයනවා. සාරිපුත්‍ර සංහසේ වෙන්දරස් කටින් ගෙදෙට්ට වඩිනවා. වඩනකොට පේනවා ගේ වට කරලා. දැන් සාරිපුත්‍ර සංහසේ දානේ වලදපු ගමන් මේගොල්ල ගෙටත් ගිනිතල බමුණත් මරනවා. සාරිපුත්‍ර සංහසේ කරන්නේ දානේ බඳලා පාත්‍රය අතර දෙනවා බමුණගේ. දැන් සාරිපුත්‍ර සංහසේ යනවා. බමුණ දන්නේ නැහැ මේක මොකද්ද කියලා ඌ හිතන්නේ මේ පාත්‍රය ගිනියන එක වැඩක් කරන දැන් බමුණ පාත්‍රය අරගෙන දැන් පිටිපස්සේ අනුන්ට අර කට්ටියම වට කරන ඇවිල්ලා තෝ වර ගෙදර ආය ආයෙ තියන්නේ නැහැ කියලා දැන් පාරම් බානවා. ඒ කවුද බෞද්ධයෝ ටික. මේ සාරිපුත්‍ර සාන්තිගේ අතිසාර ගෝලියෝ. අතිසාර කියලා වචන දන්නවනේ. අතිසාර කිව්වනම් හොඳයි අතිසාර කියලා කියන්නේ පස්සේ බඩ යනවට කියන්නේ අතිසාර රෝගය. අතිසාර ගෝලියෝ. පිටිපස්සේ යනකොට සාරිපුත් දැන් මේ කටේ පාරම් බානවා බමුණ දන්න පිටින් සාරිපුත් සංසේ නතර ලහනවා තමන්ගේ ගෝලයන්ගෙන් ගුටි කෑවේ ඔයාද මමද ඉතින් බමුණ කියම් කට්ටිය කියනවා ඔබ වහන්සේ ගුටි කෑවට ඒක අපේ අගයන් ආඩම්බරයෙන් කරපු මේ ලොකු හානියක් ඒ නිසා අද තීන්දුව කරනවා කියලා නෑ මමයි තීන්දුව කරන්න තියෙන්නේ මමයි ගුටි කෑවේ මං සමාව දීලා තියෙන්නේ ඔයගොල්ලෝ මං කියන දේ අහනවා නම් අද ඉඳලා මැරෙනකම් මේ බමුණට කිසිම අනතුරක් සිද්ධ වුණොත් මං කියන ඕගොල්ලෝ කරන්න කියලා. ඔන්නේ ඒ විදියට ඉවසන ගතියක් ගන්න ඉතින් සාරිපුත්‍ර සාංශ වෙන්න වෙයි. නමුත් අපිට මේ භාවනා කරන යනකොට එන පුංචි කරදරයක් අපි කියමු සද්දයක් හිතවිල්ලක් දැන් අපි කතා කරන ගඳක් සුවඳක් ආපුවාම අපි අර වඩන ලද කර්මස්ථානේ නැවත සීපත් කරගන්න මේක නිමිත්තක් කරගන්නවා මිස මේ වෙච්ච දේ දිගේ එළියට හිත ගියා නම් ආය හොදලා ගෙට ගන්න බෑ. දැන් අපි දන්නවා <clears throat> කෙල්ලෙක් එළියට ගියා නම් ගෙට ගන්න බෑනේ ආය. කොල්ලෙක් නම් හොදලා ගෙට ගන්න පුළුවන්. අපේ අම්මා කියනවා එහෙම කොල්ලෝ කොයි ගහෙන් ගහට ගිය චූ කර කර යන බල්ලෝ වගේ වුණාට ගියාට පස්සේ හොදලා ගෙට ගන්න පුළුවන්. කෙල්ලෙක් ගෙට ඊට ගියාට පස්සේ ආපහු ආවම වැඩේ ෂුවර් නෑ. එකක්ද එකමාරක්ද කියලා හිතන්න මාත්. ඒ වගේ තමයි හිත පිට ගියා නම් වැඩේ තට්ටු. ඒකට යනකොට ගඳක් ආව හිත පිට ගියා. කලබල වෙන්න එපා. බලන්න මේ සංකත වූ ඕලාරික වූ පටිච්ච සම්පන්න විදියට මේ ලස්සනට අරමුණේ තිබුණ හිත පිට ගියා. අද එක්කරි මම දැක්කා ඒක ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අරමුණේ ඉන්නකොට එන අරමුණ සංවේදී අපේ අහිත හරි සංවේදී. මොකද අරමුණ නීරස වෙගෙන යන්නේ. අරමුණට විරාගය පහළ වෙගෙන යන්නේ. එතකොට පිටින් එන එකට රාගය පහළ වෙනවා. මෙන්න මේ පිළිබඳව දැනීමට අපි කියන උපදවාගත යුතු ධර්මයක් කියලා. මෙන්න මේ පිළිබඳ දැනීමට අපි කියනවා සතත විහාරය කියලා. මේ දේ පිළිබඳ දැනීමට අපි කියනවා සති සම්පජඤ්ඤය වඩනවා කියලා. අපි කියනවා භාවිත මනසක් කියලා. අපි වඩන මේ සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤේ වඩන්න ගෝචර වෙන අරමුණ විශේෂයි. නීරසකමක් බාර පහළ වෙන බව දැනගන්න තනන් ප්‍රණීත වෙන්න ඕන. යම් වෙලාවකට අරමුණක් දිගේ හිත ගියා නම් දිගට දිගට සක්මන දිගේ හෝ ආනපන දිගේ හෝ මොකක් හරි අපි දැනගන්න ඕනේ දැන් මේ අරමුණේ විවිධ අරමුණු තියෙනකොට අරමුණ අලුත් වෙමින් රස රසකාමී වෙනවා. එකම අරමුණේ නීරස වෙනවා. නීරස වීම භාවනාවේ දියුණුවක් නීරස වීම කෙලෙස් අඩු වීම හැබැයි යෝගාවචරය විසින් ආරස්සා කළ යුත්තක්. යෝගාවචරය විසින් ප්‍රමෝද විය යුත්තක්. යෝගාවචරය විසින් අපේක්ෂා කළ යුත්තක්. මේක තමයි යෝගාවචරයට දෙන්න බැරි. තමන් මොනම අරමුණක් දිගේ හෝ භාවනා කරනකොට ඒකට නිරසකම පහළ වෙනවා. ඒක දියුණුවක් කියලා හිතා ගන්න. ඒක ප්‍රගතියක් කියලා හිතා ගන්න. කෙලෙස් අඩුකමක් කියලා හිතා ගන්න. ඒකට ප්‍රමෝද වෙන්න. අමාරු. අපි හිතනවා මේක ධම්මජීව හැමෝටම ඇහුවොත් මේ ප්‍රශ්නේ විසඳලා දෙයි කියලා. අපි හිතනවා බුදුහාමරගෙන් ඇහුවොත් මේ ප්‍රශ්නේ විසඳලා දෙයි. එහෙම නැත්නම් සද්ද නැත්තන කියලා භාවනා කරොත් මේක හරියයි. ගන්ධ සුවඳ නැත්තන කියලා භාවනා කරොත් හරිය කියලා ඇත්ත. ආධුනිකයෙකුට ඒ ඔක්කොම தত্ত্ব ඕනේ. නමුත් යම් දවසක සතිය ආවනම් ඉන්ද්‍රිය මට්ටමට බල මට්ටමට යාට තේරෙනවා එහෙන් රූපේනවා මෙහෙන් සද්දේනවා මෙහෙන් ගඳේනවා මෙහෙන් රසේනවා මෙහෙන් පහසේනවා. අරමුණක් තියෙනවා. ඉතින් ඒකට අර එලිපත් ඉන්න බලලා වගේ මේ හිත අරමුණට පණීද කලබලයකදී පිටත පණීද කිව්වොත් අභාවිත මනස පිටත පණීන. ඒක තමයි පළතුරු හොයාගෙන අත්ෙන් අතර පණින මේ රිලෙවෙක් වාගේ. නමුත් උපාදේතු උපදී යුතු දේ නම් දත යුතු දේ නම් සතත විහරණය තමයි මේ වෙලාවේදී මේ වඩන ලද අරමුණේ සරණ සෙවීම පිහිට සෙවීම අරමුණේ ලැබෙන දෙවෙනි කෘත්‍ය කියලා අපි ලොකු සංස්කෘතිය කියනවා. අපි ආනාපාන ඉස්සරහට අරගෙන තමයි සතිය වඩන්නේ ඇත්ත. ඒක තමයි ආනාපානේ පළවෙනි කෘත්‍යය. නන්නත්තර වෙන ආනපුරු හිත ගැට ගහන්නේ ආනාපාන. ඒකෙන් අපි පිට යන්න දෙන්නතු අරමුණ රැක ගන්නවා. එතකොටත් ආනාපානේ නිමිත්තක් වෙනවා අපට. ඊට පස්සේ මෙහෙම යනකොට ඔන්න සද්දයක් ඇහෙනවා. ඔන්න ගඳක් එනවා, ඔන්න රසක් එනවා. එතනදී හිත ආයෙ කලකොල වෙනවා. අන්න එතනදී ආනපන දෙවෙනි වතාවට අපිට උදව් කරනවා. කොහේ ගියත් මයි ළඟට ආවොත් නම් ඉන් එහාට කෙලස් නැහැ. පිට ගියොත් කෙලස්. කියලා ආනපානේ අපිට දෙවෙනි වතාවට ආධාරකයක් එහෙම නැත්නම් වාංගුවක් එහෙම නැත්නම් හෙට්ටු කරන්න පුළුවන් තරම් ඇති කළ දෙනවා. අන්නේ වෙලාවේදී යම් හේකින් යෝගාවචරය ආනාපානෙට අනදර කරලා බාහිර ආරමුණට ගියොත් උපදවාගත යුතු වටිනා ක්ෂණ සම්පත්තියක් පන්නගත වෙනවා. සතත අභ්‍යාසය හරියට මේ වතුර දහහක් ඇදපු කලේ බිඳගත්තා වගේ. පිටපණිනවා පිටපණිනක මේක පරියන්කකට ලක්ෂ වාරයක් වෙයි. එක වෙලාවක හරි දැනගත්තොත් පිට පැන්නට කමක් නැහැ. හිත ඕලාරිකෝ හිතවිලි හදන්න ගියා. මම එයා හදාගත්තා. යවුවට චෝදනයි ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් ආපහු නැවත අරමුණට එන්න කියන එක. අද අපි උසාවියට නඩුවක් ගත්තේ. ඒ වගේ හිත නැවත අරමුණට ආපු වෙලාවේදී බලන නැවත ඇවිත් බලනකොට ආනාපානෙ කොහොමද ඉන්නේ? යා කලබල වෙලාද නැත්නම් ගෙදර එනකොට පිළිගන්න ලෑස්තියක් තියනවද? පුළුවන් වුණා නම් යම් වෙලාවක වෙන ගඳක් ඇවිල්ලා ඊට පොඩක් මේ ආරවුල් කරලා ආරෝ කරලා අරමුණට ගන්න පුළුවන් වුණා නම් අන්නේ ගත්ත බව කමඨහන් වාර්තාවේ වාර්තා කරන්න පුළුවන් නම් භාවනාවෙන් 50ක් ඉවරයි. මේ ගැඹුරුම වූ භාවනා කෘත්‍යයෙන් 50ක් ඉවරයි. මෙතන ඉන්න ඔක්කොමලා මේක අත්දකලා තියෙනවා. කිසි කෙනෙක් ඒක වාර්තා කරන්න දන්නේ නැහැ. මොකද මේක උපදවාගත යුතු ධර්මයක් බව දන්නේ නැහැ. ඔක්කොමලා හිතනවා කරදරයක් නැතුව ආනාපාන දිගේ යන එක තමයි දක්ෂකම කියලා. ඒක හරියට කියනවා නම් ලොකු පිට්ටනියක අපි කාර් එකක් අරගෙන එලවනවා කවුරක්වත් නැති වෙලාවේ එහෙම නැත්නම් මහා වීදියේක තැනක ඉන තැනක වාහන තියෙන තැනක කාර් එකක් එලවනවා. ওই පිට්ටනිය එලවන එක chimpanzee කට උනත් කරතයි. ඒකේ ප්‍රශ්නේ නැහැ. ඒකට ඕනේ ඥානයක්. සුක්කානම දුන්නාට පස්සේ ඌ කරක කරක ඉඳී. ඔව් වීඩියෝ කෙලවන එක නෙදක්ෂකම. කියනවා අපි කම්පියුටරයක් අරලා කීබෝඩ් එකට රිලෙව් එකට පනින්න දුන්නොත් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට E mc2 කියලා වදින්න ඉඳ තියෙනවනේ. එතකොට ඌ අයින්ස්ටයින් නේ. කම්පියුටර් උඩ පනිනවා. පයින්කොට පයින්කොට එක එක දේවල් වදිනවා නෝදන්නේ. ඒ වගේ විශ්සු කෙලින්න පුළුවන් ඕනේ මනසකට. නමුත් මේ ඊසි කොට එම්සු කියන්නේ කාටියට සිලෙක්ට් කරලා කාටරි කියන්න natural selection එක අයින්ස්ටයින්ට විතරයි පුළුවන්. රිලව ඊසි කොට එම්සු එම්සි ස්කෝයර් කියලා ගැහුවට ඌ ඒක අරගෙන මේක වටන්තියක් කියන්න දන්නේ. අපේ හිතේ ওই ඔක්කොම බුදු මනසක් තියෙනවා ඥානයක් තියෙනවා කෙලෙසුත් තියෙනවා මේ අවශ්‍ය දේ හරියට පික් කරන එක. එහෙම නැත්නම් කියනවනම් මුං ඇටයි වැලි කලවම් කරලා පරිවිරාණයකට දැම්මොත් පරිවියා කවදාකවත් වැලි ඇටයකට ගහන්නේ නැහැ නේ. ඌ ගහන්නේ මුං ඇටයටමනේ. අනිත් වගේ මේ සද්ද ඇහෙනවා, හිතවිලි එනවා. ඒ ඔක්කොම තියේදී ලදලද වෙලාවේ තමන්ගේ මූල කර්මස්ථානෙම ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවනම් ඌ ඔය ඔය ගමන එච්චර අමාරු නෑ. අපිට වෙලා තියෙන්නේ අපි අර අපිට පරිය ගැහුවේ නැතුව අපි වැලියට වැටිය වැලියට වලට ගන්න. ගහපු ගමන් හොටකොට වෙනවා. මේක හිතන්න අම්මා තාත්තා අපිට බුදලට දෙයිද කියලා. හිතන්න ඕනේ අපේ අම්මා තාත්තා ඕනේ අපිට අපේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් කියලා. මේකයි උපදවාගත යුතු දේ. මේකටයි බුදු කෙනෙක් පාරුනේ. මේකයි මේ සාරිපුත්‍ර සංඝේ බුදුහමරෙන් උස්සගෙන වෙල මේ අපිට දෙන්නේ. පුළුවන් නම් කාපම් බැරනම් කාපම් කියලා. විශ් මේක sannivedana කරන්න බලන්න දැන් මේ වුණාට පැය 3ක් බණ කියලා තියෙනවා මම. මේ මාත්‍රකාවට ගන්න. ඒ ඔක්කොටම sannivedana උනාද නැද්ද කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් කෙරුවට පස්සේ හරි ගියාට පස්සේ ඒක වාර්තාවේ සටහන් කරන්න කාට හරි පුළුවන්කමක් තියනවා ආයේ මුකුත් නැහැ. ඉතින් එයා නිවන් නොදැක්කම මා විතරයි තියෙන නිවන් දකින මාර්ගේ තියෙන්නේ. මේක මම බරපතල දෙයක් ඔලුවට දාන්න හදනව නෙවෙයි. මම මූණ දිහා බලනකොට සෝරි කියලා හිතලා මම මේ කියන්නේ. මේ සතිපාසලේ අවුරුදු 7 ළමයෙකුට කියලා දුන්නට පස්සේ උන් ටක් ගාලා කියන. ඒ ළමයි සමහරට දැන් එන්ඩීඩි තියෙනවා හෙට ඉඳලා වගේ අද පටන් ගත්තා වේ සතිපාසල. අද නෙවෙයි ඊයේ. ඒ ළමයි එකමාරනකොට එනවා සමහරට මෙතේ. ඉස්කෝලේ රෙන් එකට දුවගෙන එනවා කමටහන් සුද්ධ කරන්න. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනා කෙරුවා. ආනපන සති කරන බව මම දන්නේ. මට නාසිකාග්‍රේ සීතල උණුසුම් වැටුණා, දිග කොට බව වැටුණා. ඔන්න එතකොට සද්දයක් ආවුණා. මම ඒක දිහා බලනකොට මම දන්නේ ඒක කුරුළු සද්දයක් කියලා. මගේ හිත තියෙන්නේ කනේ කියලා මම දන්නවා. ඒ මොකද මම දන්නවා මේ සද්දේ ඉන්නේ අහවල් දිසාවෙන් කුරුළු සද්ද කියලා. මම නැවතත් ඒක දැනගත්තට පස්සේ මම ආනාපානට ආවා. ආනාපානය ආවට පස්සේ මට අර තිබුණ විදිහටම උණුසුම සිසිලට වැටුණා. දැන් මම දන්නා මං ඉන්නේ ආනාපාන කියලා. මොකද මට නාසිකාග්‍රේ වැටෙනවා කියලා ගිරව් කතා කරනවා වගේ කියනවා. මේ නාකි අම්මණ්ඩි කෙනකින් ඕක ගණ්ඩ ගලකින් පට්ට ගන්නවා වගේ. මුද ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ ආනාපාන දිගේම ඒ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන එක. ඒක ඇත්ත. ඒක තමයි සමත සමාධිය කියන්නේ. ඔය විපස්සනා සමාධියදී ඔක්කොම සෙල්ලක්කාරකම් තියේදී ජාම බේරගන්න එක. කවුරු ඇවිල්ලා හැප්පුණත් Tamange ගමනේ අනේක. ඉතින් මම දෙන අනික් නිදර්ශනේ තමයි මම දන්නවා ෂුවර් ඔබ ලීනා වෙනවා කියලා. ඒ දවස්වල මං ගිහින කාලේ ඔය ගෑස් පහන්දියේ නාටාම්බිලා හින්න සෙනග පාරේ කරෝගෝනියක් කරේ තියාන හඩු ගඳ උගේ. ඌ යනවා සෙනග මැදින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියාගෙන එක එක්කත් ඇඟට හැප්පෙන්නේ නැහැ. මොකද හැප්පුණොත් හත් දවසක් නාන්න වෙනවා. ඌ යනවා. වෙන අපිට යන්න බෑ. අපිට යනවා පෙත්ත කපලා වහා මේ මිනිස්සු. අර ඌ ගත්තා අයින් අයින් කියන නිසා හැප්පුණාට පස්සේ ඌගේ දෝෂේ ඇඟෙත් දාඩිය තියෙන්නේ කරලගෝණියක් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කිව්ව ගියා. ඒ වගේ ආනාපානෙ ගත්තට පස්සේ සද්ද තිබිච්චාවයි වේදනා තිබිච්චාවයි හිතිවිලි තිබිච්චාවයි මේක අරගෙන යන්න බලන ටිකක් වෙලා මේ සද්ද දිහා පොඩ්ඩක් බලබලා වේදනා දිහා බලබලා නාටමිට ඉන්න බෑ. නාටමි වීමයි බලන්නේ. කවදාකවත් මෙහෙම ඉස්සරහා බලන්නේ. මොකද ඉස්සරහා හාමුදුර කෙනෙක් ඉන්නවද දන්නේ පොලිස්කාරයෙක් ඉන්නවද මොකා හිටියත්. අයින් අයින් අයින් අයින් අයින් අයින් කිය කිය. දැන් මම හිතන්නේ ඒක නැතුව ඇති මොකද මං ගියේ නෑ ත්‍රී වීලර් කාර්යය දිහා බලන්න. එහෙන්දම මෙහෙන්දම ආරුවට බයිනකොට උ ගිහිල්ලා ඉවරයි. ඒ ත්‍රී වීලර්ගේ පිටිපස්සෙන් ලියලා තියෙනවා වංගු වංගු ගලන කොටයි අගක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා මොකද සයිඩ් එකෙන් බලලා බයිනවනේ ඩ්‍රයිවර්ලා නියකම කොහෙන් දැම්මත් දන්නේ නැහැ නේ. ඌ පිටිපස්සේ එතකොට පේනවා පිටිපස්සේ ලියලා තියෙනවා. වංගු වංගු ගන්න කොටයි ගංගක ලස්සන. සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන. මේ භාවනා ජීවිතෙත් වංගු වංගු කියලා හැප්පුණේ නැත්තම් කවදාවත් විපස්සනාවක් නැහැ. කවදාකවත් විපස්සනාවක් නැහැ. මේක උපයා ගන්න ඕනේ. හැබැයි හොඳම පරිශන පැත්තෙන් සහ මේ ලෝකෙ දිහා බලනකොට වෙනවා සමහරුන්ට මේක කොහොමඩක්වත් ගැලපෙන්නේ නැහැ. තේරෙන්නෙම නැහැ. ඒගොල්ලෝ මේ භාවනට අභව්‍ය හෝ පෞකාර කට්ටියක් නෑ මොකද ඒගොල්ලෝ එකම එකම ක්‍රමයට යන්නේ ඒගොල්ලන් මේ හැල හැප්පිල්ලක් ආවට පස්සේ මොකද කරන්න කියලා තේරෙන්නේ නෑ ඒගොල්ලෝ හොඳ මිනිස්සු සමතේට බර මිනිස්සු නමුත් මේ කියලා දෙනෙව්වා සමතයෙන් තමයි සති සම්පජඤ්ඤය ඇති කරගන්නේ නමුත් ඒ ඇති වෙච්ච සති සම්පජඤ්ඤය බාධාවකදී කරදරයකදී අඛණ්ඩව පවත්තලා එහෙම නැත්නම් ඒකට අනදර කරන්නේ නැතුව කොයි දේ කරදරයක් ආවත් පොඩ්ඩක් හැලහැප්පුණාට මම නැවත මගේ සති සම්පජඤ්ඤය පවත්නවා කියන හැඟීමට ගත්තොත් කිසිම කෙනෙක් අපිට අභියෝග කරන්න එන්නේ නැහැ. අපිට අභියෝග එන්නේ මගදී හම්බෙනේවත් එක්ක ගනුදෙනු කරන්න කියොත්, විනිශ්චය කරන්න කියොත්, තීරණ කරන්න ගිය ගමන් අපි පටලවෙනවා. අපි නැවතත් අර තමන්ගේ අරමුණේ පවත්න්න ගියොත් අපි ඒක මූණ දේවත් බලන්න යන්නේ මට කවුද ගැහුවේ මොකක්ද ආපු ගඳ මොකක්ද රස ගඳ මොකක්වත් හොයන්නේ නැවත ඉන්න අරමුණට එන්න තියෙන ඉඩ පහසුකම් බැලුවොත් ඒ කෙනාට අද්දකිය හැකි අවස්ථාවක් බවටපත් වෙනවා ඒකෙදි නෝන්ජල් ගතියක් පේනවා කරදරයක් වෙච්ච ගමන් ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ ගතියක් පේනවා කරගෙන කරගෙන යනකොට ඒකෙන් ඒ යෝගාවචරයට ඇති වෙන ශක්තිය නිසා තේරෙනවා ඔය කවුරු මට ඊර්ෂ්‍යා කරත් කවුරු මට වෛර කරත් මට වදින්නේ මම ඊර්ෂ්‍යා කළොත් විතරයි. නැත්නම් කවදාකවත් වදින්නේ නැහැ. ඒ තරම් ධර්ම ආරක්ෂාවක් තියෙනවා අපි සති ධර්මය ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. Taman සති ධර්මය ආරක්ෂා කරනවා නම් සති ධර්මය අනිවාර්යයෙන්ම Taman ආරක්ෂා කරනවා. ඒක මුලදී මුලදී තේරෙන උගාකල් ගිහිල්ලා. නමුත් සතිය සති බලය, සති බොජ්ජංගය, සති අංගය බවට පත් වෙනකොට සම්මා සතිය බවට පත් වෙනකොට හොඳටම තේරෙනවා මේ ලෝකේ වංචනික ධර්ම, ඡපල ධර්ම, ෂට ධර්ම කරගෙන හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. තමමුයි රැවටෙන්නේ. ඊට මිට වැඩිය හොඳයි කෙලින් කතා කරලා අවංකව ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කෙරුවොත් මේ ලෝකේ ඉන්න සතා සර්පයා පවා ගරු කරනවා. ගස්කොලම් පවා ගරු කරනවා. සබහා ධර්මෙත් ගරු කරනවා. ඒ නිසා අපිට තියෙන්නේ අද මේ කාම ආශාවල් නිසා ෂටගති මායාවී ගති වංචනික ගති චපල ගති බුදු කෙනෙක් හිටියානම් අපිට ඕක කරන්න බෑ බුදුහාමුදුරනේ පේන නිසා බුදුහාමුදුර ඉස්සරහදී අපි නිකන් හරියට ඇඳුම් ගලවලා දැම්මා වගේ දැන් අපි ළඟ ඉන්නේ බුදුරු නෙවෙයිනේ ඉන්න හරියක් ඉන්නේ ෂටකපට જાතිය නමුත් ඒගොල්ලෝ ෂටකපට උනායි කියලා අපි ෂටකපට වෙන්න අපිට බුදුහාමුදුරෝ දීලා නැහැ ලයිසන් එකක් අපි දැනගන්න ඕනේ විෂම ලෝකේ මම ශක්ති ප්‍රමාණය සීල ශික්ෂාව සම්බන්ධයෙන් ෂටකපට වෙන්නේ සමාධි ශික්ෂාව සම්බන්ධයෙන් ෂටකපට වෙන්නේ ප්‍රඥා ශික්ෂාව සම්බන්ධයෙන් ෂටකපට වෙන්නේ උනොත් වැරදුනොත් කමඨාන් සුද්ධ කරගන්න. ඒ ප්‍රකාශ කරනවා. ඒ දේශනාවෙන් එහෙම නැත්නම් ඒ හෙලිකිරීමෙන් පුදුමාකාර සාන්තියක් හම්බ වෙනවා. බුදුජානසේ සඳහන් කරනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මහණ මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ හෙලි කරන්න කරන්න බබලනවා. වැහුවොත් බෑ. වසංගන්න යනවා කියලා තියෙන්නේ. නැති ಗುಣ පෙන්නනවා. ඇති ಗುಣ වසංගනවා. ඉතින් මේ සදාචාරවාදියා ඔතන තමයි ඉන්නේ. මං කියන්නේ මේ ප්‍රසිද්ධියේ තමන් ළඟ තියෙන වැරදි හතර මං හන්දිය කියන්නේ කියලා. අපි මේ ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරමු. මොකද අනික් කට්ටියත් භාවනා කරන අය. අනික් කට්ටිය සීලෙක ඉන්නේ. ඒ වෙලාවේදී සුද්ධ කරගන්න ඕනේ. නමුත් වස ඒක කරගන්න පුළුවන් අවස්ථාවේදී ඒක කරගත්තේ නැත්තම් එහෙම නැත්නම් ඒ ප්‍රකාශ කෙරුවේ නැත්තම් එහෙම නැත්නම් ඒ දේශනාව කෙරුවේ නැත්තම් ඉතින් Tamande ඒකත් එක්ක බුදියන්න වෙනවා. Tamande ඒකත් එක්ක හැරෙන්න වෙනවා. Tamanට ඒකත් එක්ක ඉන්න වෙනවා, කන්න වෙනවා, යන්න වෙනවා, ඉන්න වෙනවා. ඔන්න ඔය පොදිය තමයි සංසාරයෙන් සංසාරයට යන්නේ. අපි රැය නිදා ගන්නකොට යම් මානසික රොඩු පොරොඩු තෝගයක් අවක්ෂේප වෙලා හිතේ තියෙනවා නම් උදේ නැගිටපු ගමන් ඒක අපි ළඟට එනවා. මේ මරණකොට ජීවිතේ තියෙනනේ අසන්තුෂ්ඨතාපේ, හිගතා, ඌනතා අර්ග කරගන්න බැරි නේද? ඒ ටිකට ඊගවාත්මේ අරන් දෙනවා. අපි මේ ජීවිතේ ජීවත් වෙනවා මේ මොහොතේ ඉන්නේ ඒක සම්පත්තියක්. මම දැන් මෙතන. ඒක හුදකලාවක්. ඒක සතුටක්. ඒක ප්‍රීතියක්. ඒක විස්රාමයක්. එහෙමනම් ඊගා චිත්තක්ෂණයටත් අපිට ඒ විස්රාමය ගෙනියන්න පුළුවන්. දැන් මේ චිත්තක්ෂණයේ උපදවාගත යුතු ක්ෂණ සම්පත්තිය වෙනුවට නොලැබිච්ච දෙයක් හෝ කරදර කරපු ගඳක් ගැන හෝ කතා කරුවයි කියලා කියන්නේ අර උපදවාගත චිත්තක්ෂණයට වසුරු හෙලාගත්තා වෙනවා. එහෙම නැත්නම් කෙලෙස් වගුරුවා ගත්ත වෙනවා. නොකණ්ඩනම් එහෙම කෙලෙස් වගුරුවා නොගණ්ඩනම් ලෑස්තිලා යන්න. කෙලසෙනකොටම හිතට මොනවා හරි මනාපමනාප සුමන දුම්මන ගතිය එනකොටම ඒකේ ඕලාරික බව, ඒකේ පටිච්චසමුප්පන්න බව, ඒකේ තියෙන සංකත බව තේරුම් අරගෙන ඒක පුළුවන් නම් කමටහම වார்த்தාවට දාන්න. මම භාවනා කරන මෙන්න මේ බාධා ආවා. ඒක උන්වන්නේ මනාපය ආවා, මනාපය ආවා. නමුත් මම ඒතිෙද්දි මට පුළුවන් වුණා නැත්තම් බැරි වුණා මූල කර්මස්ථානට යන්න. ගියාට පස්සේ මට මෙන්න මෙහෙම මූල කර්මස්ථානේ වැටුනේ කියලා මේ ටික හෙලි කරගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට තේරෙයි කද්දාක සංසාරේ කරපු නැති විනෝදාංශයක් මේ. සංසාරේ කවදාවත් කරලා නැහැ අපි. එනිසා ඒක කරගන්න හම්බෙච්ච අවස්ථාව මේ වගේ භාවනා කරන පිරිසක් මැදලා ඉන්න ඕනේ අපි. අපිට ඒක හැමදාම ලැබෙන්නේ නැහැ. ලැබිච්ච වෙලාවේදී මේ හෙලිදරව්ව සමහරට මේකට පාපෝච්චාරණය කියන වචනේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන එකිනෙකා එකිනෙකාට දේශනා කිරීමෙන් එකිනෙකා එකිනෙකා ඔසවා තබා ගැනීම තමයි ශාසනය යන්නේ. බුදුහාමුදුරේ ඉන්නේ දොඹ කරයක් කරගෙන. ඒ සඳහා අපි කල්යාණ මිත්‍රව භාවනා කරන අනිකුත් යෝගාවචරයෝ කොණ්ඩ පීරනකොට කණ්ණාඩියක් තියාගෙන ඉන්නා වගේ ඒගොල්ලෝ ගන්න ඕනේ අපි ආදාසයට. අපි මේ කොණ්ඩ පීනකොට හරිද වැරදිද කියලා දාන්නේ කණ්ණාඩියෙන් බලලා. කවදාකවත් බෑනේ කොණ්ඩේ පීරන හැටි මේ Tamanට දකින්න. අනිවාර්යයෙන්ම ප්‍රතිවේක්ෂාවක් අවශ්‍යයි. කණ්ණාඩියක් ඕන. සෝභා සංකාරේ රූපේ Tamanට දැක ගන්නට බෑනේ. ඒ නිසා ඒ ශ්‍රියාව බලන්නේ කඩපතට ඉබීලයි. ඉතින් ඒකට කො සති සම්පජඤ්ඤය තියාගන්න නැත්නම් බ්‍රහ්ම යෝගාවචරෝ තියාගන්න ඒක බුදුහාමුදුරුවෝ තමයි. වසංයෝවාන. මේක හිලි කරගන්න බැරි වුණා නම් ඉතින් අර ආනිසංස ටික ලැබෙනවා. හැබැයි ඒකේ මම මෙතන දේශනා නැත කරනවා. බුරුවේ පණ්ඩිත ශාන්චි කියනවා කාට හරි මේක භාවනා වෙලා හෙලි කරගන්න බැරි වුණා නම් ඒක 100%ක්ම ගුරුවරයාගේ දෝෂයක් කියලා. කවදාකවත් යෝගාවචරයට ඒක තේරෙන්නේ නැහැ. එයාට කොහොම හරි අලුත් භාෂාවක් කියලා දෙන්න වගේ පොවන්න ඕන. එයාට අනුකම්පා කරලා කියනවා මේ ඔක්කොම කච්චරන් ගහිල්ලත් ඇති. ඔය වෙච්ච දේ හෙලි කරපන්. හෙලි කෙරුවා නැත්තම් මටයි ලකුණු කැපෙන්නේ. මෙන්න මේ මේ විදිහට කමටහන් වාර්තා ලියන්න කියලා. කවදා හරි යෝගාවචර හෙලි කරානේ ඒ යෝගාවචර හෙලි කරනකොටම තේරෙනවා මේ කවදාකවත් වෙච්ච නැති වැඩක් කියලා. ඉතින් මේ කාට හරි දැනට මේක හෙලි වෙලා තේරිලා තියෙනවා නම් මතක තියාගන්න මැරෙන්න ඉස්සලා තව එක්කිනෙකුට මේක දෙන්න නැත්තම් මේ සාසනේ නිමි પરම්පරාවට යනවා. අපි මේ කරන ගෙවල් වලට ගිහිල්ලා කරන බුද්ධඝමයි මේකයි අතර තියෙන පරතරේ පොඩ්ඩක් බලන්න මේක කොච්චර අදාළද කියලා මේක කොච්චර Taman බොක්කෙම්ම කරන්න ඕනද කියලා මේක කොහොම හරි ඉගෙන ගන්න. ඉගෙන අද්දදා බලලා තව කෙනෙකුට දීලා සියලු දෙනාට මැරෙන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.